අපි පසුගිය දවස් තුනේම කියන්න පුළුවන් සංඥා පටිලාභහම් පහම් බික්ක වේ දුයි දේන වදාමි කියන සරුවචනාංශයේ වචනය අරගෙන අපිට එදිනදා ජීවිතයේ අපකරා පැමිණෙන සංඥාවන් ප්‍රතිලාභ විදිහට අපිට ලැබෙනවා ඒ වෙයිදී කොයි දේ ගන්න ඕනද කොයි දේ හලන්න ඕනද කියන එක පිළිබඳව සරුවචනාංශය අපිට ඒ මහා කරුණාවෙන් පෙන්නපු අවස්ථාවක් තමයි ඒ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රය මේ පාඩයෙන් සඳහන් වෙන්නේ. එතකොට ඒ ලැබිය යුතු සහ නොලැබිය යුතු සංඥාවන් පිළිබඳව තව පොඩි පියවරක් ඒ නොතේරෙන අපේ දැන ගැනීම පිණිස සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගිනහර දක්වනවා යම් වෙලාවක අපිට එන සංඥාවන් නිසා අභිජ්ජා ව්‍යාපාද විහිංසාව ඇති වෙනවා නම් එහෙම නැත්නම් විසම ලෝභය නැත්තම් ඒ වගේම ද්වේෂය එහෙම නැත්තම් විහිංසා හිතවිලි එනවනම් ඒ සංඥාවල් දුරු ඇරලා ඒ අනබිජ්ජා අවිහෙසාව එහෙම නැත්තම් අද්වේෂයේ තියෙන සංඥාවල් පුළුවන් තරම් ගන්නයි කියලා. එතකොට වෙන ලාභේ තමයි අර විදියට අභිජ්ජා ව්‍යාපාද හිංසන තියෙන හිතවිලි නැත්නම් සංඥා ගත්තොත් තියෙන අකුසල් නෑ අකුසල් තව තව වැඩෙන අතර තියෙන කුසල් නැති නාස්ති භාවයටපත් වෙනවා යම් විදියකට කෙනෙකුට මේ බව දැනගෙන ඊ ගාවට අපිට හම්බෙන චිත්තක්ෂණේ 100%ක්ම පිරිසුදු එකක් අන්නේ චිත්තක්ෂණයත් එක්ක පටලවිලා එන සංඥාවලින් නොගත යුතු දේ නොගෙන ගත යුතු දේ ගත්තොත් කුසලයේ වැඩෙනවා අකුසලයේ ගෙවෙනවා ඒ නිසා ඊගා චිත්තක්ෂණය හරිම තීරණාත්මකයි ඒක මේ පෙන්වන්නේ සංඥා ශේෂ්ත්‍රයෙන් සංඥා දෘෂ්ටි කෝණයෙන්. ඉතින් ඒක හරි විහිතුරුයි. ඒ මොකද අපි දේශනාවේ ගැඹුරු අවස්ථාවේදී තේරුම් ගන්න උත්සාහ කරා මේ සංඥා හොඳටම අඩු කරගත්තා නැත්නම් සංඥා බලමිඳ ගත්තා නැත්නම් සංඥා විසමරා ගත්තාම පේනවා අපි මේ සංඥාව හේතු අප්‍රත්‍ය කියලා හිතාගෙන නැත්නම් ඔහි යනවා එනවා කියලා හිතාගෙන මේක මේ නයිකත ගන්න වගේ මේක අත ගන්න හදනවා. එහෙම නැත්නම් මේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ විසින් අපේ ඔළුවට දැම්මයි කියලා හිතාන බොහොම ගෞරවයෙන් බාර ගන්නවා. මට මේ මැරිච්ච අම්ම ඇවිල්ලා කිව්වා. මට මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ කිව්වයි කියලා මේ ඔක්කොම ඔළුවට දාගන්නවා. එහෙම නැත්නම් හොඳට වන භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අපේ ඔළුවට මේවා දානවා ඉතින් මොනව කරන්නද? ඒ ඇත්ත බලවත් ඇත්ත ඉතින් අපිට මේ විදිහට මේ අපේ හිත වශයෙන් පවත්නවා කියලා ඒ විදිහට බාර ගන්න. එහෙම නැත්නම් මේ සංඥාව කියන්නේ ආත්මය කියලා බාර මේ හතරවත් අඩු ගානේ අපට තේරෙන්නේ නැහැ. ඇයි මෙහෙම හතරකට බෙදලා කියන්නේ කියලාවත් මේ සංඥා හොඳටම බලමරා ගත්තාම ඇල්මරා ගත්තාම පේනවා මේ මට්ටමේදී අපිට පැහැදිලිවම මේ වගේ තීන්දුවකට නොගෙන ඉන්න පුළුවන්. නමුත් අපි ලේසියටත් පහසුවටත් ওই වගේ මොනවා හරි ලාභ ඔම තුච්ච පහත් විනිශ්චයකටපත් වෙනවා. ඉතින් ඊට වැඩිය එහෙම නැත්නම් මේ පාර හරහා කිල්ලම තේරුම් ගත යුත්තක් තමයි දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නේ. දෘෂ්ටි කියලා කියන්නේ සංඥාව හොඳට ඝන බහල වෙච්චාම, පట్టල වෙච්චාම, මණ්ඩි මිදිච්චාම ඇති වෙන තත්ත්වමයි දෘෂ්ටි. ඒකෙත් ඒව සිද්ධ වෙන්නේ අපි හිතන විදිහට අතීතෙන් ඇවිල්ලා වැටෙනව නෙවෙයි ඒ ඒ වෙලාවේ කියන එක පිළිගන්න හරි අමාරුයි මේක ඒකේ තියෙන ක්ෂණබංගුර භාවය පිළිගන්න උගෝදෙනෙක් කැමති නෑ අපි අපේ හතුරෙක් දැක්කොත් අපි ආ නිත්‍ය මිත්‍යා දෘෂ්ටිකය කියලා බාර පිළිගන්නලා යා වැඩිකාරයක් වශයෙන් අපිපත් කරනවා. ඒගේ මම නිත්‍ය සම්මාදිෂ්ඨිකය කියලා හිතාගෙන ඉන්නවා. මේ දෙන්නම ඊගාව චිත්තක්ෂණයට මේ දෙන්නටම අලුත්ම චිත්තක්ෂණ දෙකක් හම්බ වෙන්නේ. ඒ චිත්තක්ෂණය කෙලස ගන්නවද? එහෙම නැත්නම් ඒ චිත්තක්ෂණය දෘෂ්ටිගතික වෙන්නේ නැතුව බේර ගන්නවද කියන එක ඒ මනුස්සයා කරයිද මං කරයිද කියලා කියන්න බෑ. අපිට එහෙම පුළුවන් කමක් නැහැ මිත්‍යා දෘෂ්ටිකෙක් මම සම්මාදිටිකයි කියලා කියන්නේ. අන්නේම ගැනීමමයි ਸਰුවචනාංශේ සඳහන් කරන්නේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියලා. මේකමයි සත්‍ය අනිත්‍ය බොරුයි කියලා. ඒ කරන වැඩේ තමයි මානවයා manussත්වයට විරුද්ධව කරන ප්‍රධානම හතුරුකම, ජඩකම, එහෙම නැත්නම් කුහකකම. එහෙම නැතුව මේ දෘෂ්ටිය මේ මේ වෙලාව පිරිසුදු කරගන්න පුළුවන්. ඒ නිසා නිවන් දකින්න පුළුවන්. හැබැයි ඒකට ලෑස්තිලා ගියේ නැත්නම් අනිවාර්යෙන්ම අර පරණ පුරුදු තාලට අපි දික්ටි ගතික වෙනවා. අන්න ඒ නිසා සර්වචනාංශේ මේ අපට සංඥා පටිලාභයට පස්සේ දික්ටි පටිලාභේ විස්තර කරන්න හදනවා. ඒකටත් සාරිපුත්‍ර සාංශයේ මැදිහත් වෙන අපි ඊයේ දේශනාවේ අවසාන කොටසට මේ දික්ටි කියන වචනයට සාරිපුත්‍ර සංසේ මස් දානවා එනත ඒක පුරෝලා හදනවා. ඒක දසවස්තුක මිච්ඡා දිට්ඨි එදා තිබිලා තියෙනවා. අන්නේ දසවස්තුක මිච්ඡා දිට්ඨි වලින් මේ මිච්ඡා දිට්ඨි කියන එක මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා සාරිපුත්‍ර සංසයන් සඳහන් කරනවා. එතකොට මේ දසවස්තුක මිත්‍යා දිට්ඨි ගත්තාම අපි දේශනා අවසානයේ තේරුම් ගන්න උත්සාහ කරේ මේක සාමාන්‍යයෙන් කම්මසගතා ඥාන සම්මා දිට්ඨියට තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් කළ කළ දේ ඵලඵල දේ. හොඳ දේ කරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන කතාවට තමයි අපි කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක පිළිගන්නේ නැති සහ පිළිගන්න අවස්ථාවල් ගත්තොත් අපේ ජීවිතේ අපේ එක දවසක කොයි කොයි වෙලාවෙ කොයි කොයි කටයුතු කරනකොට කොයි කොයි වචන කතා කරනකොට කොයි කොයි හිතවිලි හිතනකොට අපි කම්මස්සගත ඥාන සම්මාදිටියට කටයුතු කරනවාද එහෙම නැත්නම් අපි ඕලමුලකමට මේ සල්ලි තියෙනවා නම් තාක්ෂණයේ තියෙනවා නම් മന്ത്രിතුමාගේ ලියුම තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන වෙලාවකුත් තියෙනවා ඒ නිසා අපි අඩු ගානේ මේ බණ භාවනා කරන පිරිස ගැනවන අපි කල්පනා කරත් දවස පුරාවටම අපි මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය පිළිපදලා කටයුතු කරන්න වැඩි වේලාවක් එහෙම නැත්නම් මේ නව උපකරණ එහෙම නැත්නම් මේ අනියම් ක්‍රමයට අපිට අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න කියලා බැලුවොත් අපේ ෂට ඥානෙ තියෙනකන් අපි සම්මාදිට්ඨි කම්මතකත සම්මාදිට්ඨි පැත්තක තියලා අපිට මේක කළ හැකි මම කරනවා මම කෙරුම මම අයියා මම අක්කා මම මුතුන මම කරු කියලා නටන නැටිලා දිහා බලනකොට ඇඳුන්නේ පසපැත්තේ එළියේ අපි මහා ලොකුවට අපි සම්මාදිට්ඨිකයි කියලා කටයුතු කරනවා අන්න ඒක කවුරු හරි පෙන්ලා දෙන්න කිව්වොත් ඒක භයානක චරිත ඝාතනයක් වෙනවා. ඒක Tamanටම දැක් ගන්න පුළුවන් නම් මේ භාවනා ජීවිතයට වැඩිය විශේෂම භාවනා ජීවිතය කියලා මම අදහස් කරන්නේ ඉඳගෙන ඉන්න වෙලාවට වැඩිය මෙන්න මේ කෙරුවාව දැක් ගන්න පුළුවන් ඉන්නේ අපි එදිනදා මේ කඩේ යන වෙලාවට පොළට යන වෙලාවට නාන කන බොන වෙලාවල පේනවා අපි කොච්චරක් මේ අපිට හේතු සම්පාදනය කරන්නේ නැතුව ඵල අපේක්ෂා කරන තරම් ඔලමුලද කියලා. හේතු සම්පාදනය කරා නම් ඵල අපේක්ෂා කරනවා කරන්න ඕනේ නෑ ඵල ලැබෙනවා. අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව අපි මේ විශේෂ වරප්‍රසාද ඉල්ලනවා. නැත්නම් ඵල අපේක්ෂා කරන හැම වෙලාවෙම අපිට මේ කම්මසගත ඥාන සම්මාදිටියට පයින් ගිහිල්ලක් සිද්ධ වෙනවා. මේ කම්මසගත ඥාන සම්මාදිටිය හෙලි කරන්න තමයි ගොඩක් වෙලාවට ඔය ධම්මපදේ ගාථා හාර්ෂි ගානක් දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා බුද්ධ ආගම ඉස්සල්ලාම පැතිරෙනකොට මේ ධම්මපද පොත තමයි යන්නේ. ඒකේ පෙන්වන්නේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක. ඉතින් අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සම්මාදිට්ඨි සූත්‍රය ගත්තොත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තමයි ආධ්‍යාත්මයට ආගමකට පෙළඹෙන මකරතොරණ. ඊට පස්සේ තමයි සමත සම්මාදිට්ඨිය. ඊට පස්සේ තමයි විපස්සනා සම්මාදිට්ඨිය. ඊට පස්සේ තමයි මාර්ග සම්මාදිට්ඨිය. ඊට පස්සේ තමයි ඵල සම්මාදිට්ඨිය. ඉතින් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය විතරයි මෙතන සාරිපුත්‍ර සාංශය ඉදිරියට දක්වන්නේ. ඒකටත් ඒ දසවස්තුක වශයෙන් එහෙම නැත්නම් මාත්‍රිකා 10ක් කිනහට දක්වනවා. ඒක ਸਰවචනයේ පහළ වෙන යුගයේ සහ ඊට ඉස්සර ප්‍රාග් ඉන්දීය බෞද්ධ යුගයේ තිබිච්ච එකක්. ඉතින් ඒකේ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලෙම හිට මේ සත්‍යාසූරන්ගෙන් එක්කෙනෙක් මේ අදහස තමයි තිබුණේ. එයා කතා කරලා කියනවා නත්ති දෙන්නම් නත්ති ඉත්තම් නත්ති හුතම් නත්ති සුකර දුක්ඛටානං කම්මාණං පලං විපාකං නත්ති ආයන් ලෝකෝ නායත්ති පරලෝකෝ නත්ති පිතා නත්ති මාතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා මේ විදිහට දස වස්තුවක් පේනවා. ඉතින් මේක අපි ඊයේ පොඩ්ඩක් මතක් කරගත්තා. අපි දේශනාවට බහින්ද ඉස්සලා සම්ප්‍රදාය වශයෙන් අපි මේක පොඩ්ඩක් වරණගා ගනිමු. නත්ති දින්නම් කියලා කියන්නේ දුන් දෙහි ඵල විපාක නැත. එහෙම නැත්නම් දෙනවයි කියලා කියන්නේ තව කම්මැලියෙක් බිහි කිරීමක්. ඌටත් හම්බ කරන කන්න කියපන්. මොකටද දෙන්නේ? උඹ තින්දි උඹ කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි ඒකට දාන විරුද්ධ මතය. දීම කියලා කියන්නේ තව කම්මැලියෙක් බිහි කිරීමක්. ඒක දෙන්න එපා. එයත් උඹ වගේමයි පිටලා තියෙන්නේ. මේ හම්බ කරන කන්න කියපන්. එහෙම නැත්නම් නැත්ති ඉට්ටම් මේ යහගොම පැවැත්තිල්ල ඒ වගේ එහෙම නැත්නම් අපි කියන මේ පූජා විදි වලින් කිසිම ඇති වැඩක් නැත්තේ නැහැ. ඒව නිකම් මේ තියෙන වස්තු කාලයේ ධනේ ශ්‍රමේ නාස්ති කිරීමක් විතරයි. තියෙන ටික ප්‍රයෝජනෙ වෙනස පාවිච්චි කරන්න ඉන්දියා මොනවත් ඕනේ නැහැ. එහෙම නැත්නම් වැඩි හිටියන සලකීම් වගේ දේවල් ඒ සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ඒ අද උන්කක් ඒවා ඉස්කෝලවල පොඩි ළමයින්ට උගන්වනවා. ඒ දරුවන්ට කියනවා මේ ඔයගොල්ලෝ හම්බුනේ දරුවන් අම්මගේ තාත්තගේ කාම රතියට ඕගොල්ලෝ බලාපොරොත්තු කරපු දෙයක් නෙමෙයි ඒක. ඒ නිසා අම්මට තාත්තට අයිතියක් නැහැ ඕගොල්ලන්ට නීති දාන්න. ඕගොල්ලෝ අහඹයක්. ඉතින් කියපු ගමන් ඒ ඒ ගුරුවරයා කියන දේ දරුවට පුදුමාකාර රසයක් වෙනවා. ඇත්තනේ ඉන්න හොඳ කවුද අපිට නීති දාන්න. කියලා අම්මට බොක්සින් ගහන්න පුරුදු වෙනවා. අම්මා බොක්සින් මල්ලට ගන්නවා. තාත්තා තමයි පිස්තෝලේ එල්ල කරන්න පපුව තමයි ගන්නෙ. ඉතින් මේ දෙල්ලම නිසා අධ්‍යාපනයේ සාර්ථක වෙන්න නම් අර විදිහේ ධර්මයක් කියලා දෙන්න ඕනේ. ඇලී කියන සැලකිල්ලක් ඕනේ. අපි ඔක්කොම සහෝදරංගල්. එයත් සහෝදරයා මෙයත් සහෝදරි. ඒක තමයි සම සමාජයෙන් එන්න පටන් ගත්තේ. මේ කොච්චර කෑවද කියනවනම් අපේ සිංහලයා 1938 ඉඳලා 48 වෙනකන් මේ වැඩි හිටියන්න සලකන්න ඕනේ නැහැ කියන හැම පක්ෂයකටම උදව් කෙරුවේ සංඝයා. සංඝයා හිතුවා මේක තමයි සම සමාජේ. මේක තමයි පුදුජානන්සේ පෙන්නන සමානාත්ම භාවය කියලා හැම පාමාසික පක්ෂයකටම ආධාර මුදල් එකතු කරේ නන් දැම්මේ විවස්ත හැදි ඔක්කොම සංගය මොකද හේතුව මේක හරි විශාල මේ විවෘත මනසක් කියලා. මොකට වැඩි හිටියන් සලකන්නේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් බුදු පඬිස්සංශ කියනවා පන්තියේ ගුරුවරයෙක් ළමයෙකුට උගන්වුවොත් මොකට යම්මට තාත්තා සලකන්නේ. අපි ඒගොල්ලන්ගේ කාමසේවනයේ අතුරුඵලයක්. අපි බලාපොරොත්තු කරපේ ගන්න නෙවෙයි. ඒ ඉන්න කොහෙද ඒගොල්ලන්ට අයිතිවාසිකම් කියපු ගමන් ඒ ළමයා දෙමාපියෝ දෙමාපියන්න ගහිල්ලෙන් එවන්ට බැනිල්ලෙන් නිකන් පොඩි මුර්ග ආසාවක් විඳිනවා. ඉතින් දෙමාපියෝ මොකුත් කරන්නේ නැහැ කරබනේ ඉන්නවනේ. ළමයාට දැන් මදිනේ. මදි වෙනකොට ඊට පස්සේ ගිහලා ගුරුවරටලු ගහනවා. දෙමාපියන්න ගහනවා දෙමාපියෝ කරබනේ ඉන්නවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ගුරුවරුන්ට ගහනවා. ඉතින් ඒක නිසා ඉස්සර තිබුණු ගුරුකෝල සම්බන්ධයක් නෙවෙයි තියෙන්නේ. මේ කතා කරපුව ගමන් දරුවගේ බයලජ්‍යත් එක නැති වෙනවා. අද හැම උපක්‍රමයක්ම කරනවා පන්තියේ ළමයින්ගේ කැමැත්ත ගන්න ගුරුවරු. මොකද පන්තියේ ළමයි කැමැත්ත හම්බුද්දා ඊගා අවුරුද්දේ ගුරුපත්තිම නැති වෙනවා. මේ වගේ විශ්වවිද්‍යාල එහෙම තමයි වැඩ යන්නේ. ළමයි වැඩියෙන් ජනප්‍රිය වෙච්ච කරාට ඊගා අවුරුද්දේ කොන්ට්‍රාක්ට් එක හම්බ වෙන නිසා ළමයි වෙන්නේ ඕනම දෙයක් කියන. මේ වටෙන් පොඩි ළමයි නෙවෙයි ඉන්නේ ලොකු ළමයි තමයි. නමුත් යන්නේ ඔන්න වගේ දෘಢ මත හෙලිකිරීමෙන් යන්න පටන් ගන්නවා. මේ හොඳ කර හොඳ නරක කියලා දෙයක් නැහැ. හොඳ නරක දෙයක් තියෙනවා නම් තාක්ෂණය මොකටේ? හොඳ නරක දෙයක් තියෙනවා නම් යටිතල පහසුකම් මොකටේ? සල්ලි මොකටේ? අල්ලි තියෙනවා නම් ඉත අතමිට කාශිපණ හොඳට තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකෙ මවන්නම් මේක තුස දිවියට යන්න ඕනේ මේ මැරිලා පස්සේ ඉන්නකොට යන්න පුළුවන්. තාක්ෂණය පිළිගත්ත හැම කෙනාම එතෙන්ට වැටලා ඉවරයි. තාක්ෂණය පිළිගන්න බෑ හොඳ දේ නරක දේ ඵල විපාක තියෙනවා. මම විද්‍යාව ඉගෙන ගන්න ගිහිලා ගෙම්බෝ කී දෙනෙක් කැපුවද කියන එක. ගැඩවිල්ලෝ කී දෙනෙකුට වයින් ස්පිරිට් දැම්මද කියන එක. කරපොත්තු කී දෙනෙක් රත් වෙච්ච මේ ඉටි වලට තියලා තද කෙරුවද කියන එක. ඒ දවස්වල අපි බොහොම ශ්‍රේෂ්ඨ කට්ටිය. අපි විද්‍යාව කරන්න කියලා. ඉතින් අම්මලා තාත්තලා නිකට ඇලිචා ගන්නවා මොනවද මේ කරන්නේ කියලා. නේ අම්මලාට තේරෙන්නේ නැහැ යුගේ තිබුණ නැමේ. අපි තමයි පොරවල්. අන්තිම අධිකාරම්තුමත් කනගාටුවටපත් වුණා මේ සාමාන්‍ය විද්‍යාව කියන විෂය අඳුන්වා දීමෙන් කොයි තරම් ළමයින්ගේ මනසට මේ විහිංසාව ඇති කරාද කියලා. දැන් ඒක නෝ සාමාන්‍ය දෙයක් වෙලා ඒ පරිේෂණ සඳහා සතුන් කපණ එක ගණන් ගන්න දෙයක් නෑ මොකද ඒ අධ්‍යාපනය සඳහා කරන්නේ. මේක හිතනවාද හම්බයක් කියලා. මේ මනසක් දැඩිකරනද මනසක් මුර්ගකරනද මනසක් අමෝරකරනද මනසක් මිනිමරුවෙක් කරන්න සැලසුම් සහගතව පුංචි මනසේ ඉඳලා තලාගෙන යන්නේ. අපිට හිතෙන්නේ නෑ නෑ මේක නිකන් අහම්බ කියලා. එහෙනම් සරුවචනන්සෙත් අපිට පෙන්වන්නේ දෙතිස් කුණපේ. ඔය කවුරුත් කියන්නේ ඉතල තමයි සරුවචනන්සේ සෝනට කියලා කිව්වේ මේ කපල බලපන් අත්තිමත්මින් කායේ කේසා ලෝමානකා දන්ත කාටවත් ඉන් එහාට යන්න බැරි වුණා. උන්වහන්සේ වගේ කිරුවේ නෑ. ලස්සනට කියලා දුන්නා. ඒ කියලා දුන්නේ දෙයට ওই මැරිල්ලක් කඩා වැටිල්ලක් ඕනේ අද තියෙන ක්‍රමයේ හැටියට හොඳ නරක පිළිගත්තොත් අද මේ අධ්‍යාපන ක්‍රමෙත් එක්ක යන්න බෑ. අද තියෙන මේ ආර්ථික ක්‍රමෙත් එක්ක යන්න බෑ. අද මේ තියෙන දේශපාලන ක්‍රමෙත් එක්ක යන්න බෑ. අද මේ තියෙන ශිෂ්ටාචාරය තියන්න බෑ. මේ ශිෂ්ටාචාරය කියනවා අරක වැද්දයි කියලා. නමුත් වැද්දෙක් හිටියකයි මුන් මීට අපිට වැඩි වැද්දෝ කියලා. ඒ තරම්ම පරිසරය නාස්ති කරනවා. ඒ තරම්ම සත්ව ඝාතන කරනවා. ඒ තරම්ම චිත්ත දූෂණ කරනවා. ඒ තරම්ම පෘථිවිය රත් කරනවා. එකෙකුට නෑනේ උත්තරයක්. ඕනේ විද්‍යාඥයන් අහන්න බෑන උත්තරයක් තියෙද කියලා. උන් කවදාවත් උත්තරයක් පැත්ත හිතන්නේත් නෑ. මොකද මේක මිනිස්සු මේ අමෝරාවෙන් ගිනිච්චොත් තමයි හොන්ට කුට්ටිය කඩා ගන්න පුළුවන්. සීරි මාංශ උරා කන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අද තියෙන මේ සුකර දුක්ඛතානම් කම්මානම් පළම විපාකම් කියන එක නෑ කියන එකෙන් තමයි මේ අද තියෙන තාක්ෂණය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා නම් අපි මේ සම්මා දිට්ඨියේ ඉන්නේ අපි ළඟ ඕවා නෑ කියලා. මම මේ කියන්නේ තරහට නෙවෙයි. භාවනා කරනකොට බලන්න මේ වාදිකේ යන වෙලාවයි භාවනා කරනකොට සතියින් ඉනකොට මේවා නැති ගතියයි දෙක අතර වෙනස. කාට හරි තේරුම් ගන්න බැන්න අය කවදාකවත් තේරුම් ගන්නෑ සතිය කියන මේ ශ්‍රේෂ්ඨ ධර්මය බුදුරජාණන්සේ ඇඟට නොකිය. අපි මේ ඉදින්දා ජීවිතයේ චින්තන රටාවෙන් භාෂා වාග් විලාසයෙන් හැසිරීමෙන් අයින් කරලා අතප්පිට අතත්යන් නිකන් හිටපන්. කතා නොකර නිකන් හිටපන්. ඕව ගැන නොහිතා වර්තමාන ගැන හිටපන් කියනකොට ඒකේ නෑ මේ කළ දෙයි ඵල විපාක ඇත්තේ කියලා දඩ දැඩි මතයකුත් නැහැ. නැත්තේ කියලා ප්‍රතික්ෂේපකුත් නැහැ. දෙකෙන්ම අන්ත දෙකට යන්නේ නැතුව මැද මාර්ගය යනවා. ඒක නිසා තව යන්නේ අවුරුදු 5කට වැඩිය කල් යන්නේ මේ වගේ ධර්මතාවයක තියෙන වටිනාකම එළියට එන්න. මොකද දැන් දරා ගන්න බැරි මට්ටමට බටහිරේ ගිහිල්ලා තියෙනවා. දැන් ඔක් කඩාගෙන වැටිච්ච දවසේ තේරෙයි බුදුචාන් වහන්සේ අපිට දීලා තියෙන්නේ ඈත ඉඳලා අත දාලා අපි ආරසා කරලා තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ නැතුව අපි ඔය එක එකනා කියන බයිලා කතා දිගේ ගියොත් ඒක වළක්වන්න බුදුරජාණන් වහන්සේට බෑ. ඒක නිසා කර්මේ සහ කර්මඵලය එහෙම නැත්නම් කළ දෙහි විපාක ඇත නැත කියන කතාව දැඩිසේ කාටවත් කියලා දෙන්න යන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ වෙනුවට සතිය වඩනකොට බුදුරජාණන් වහන්සේ අපට අපිව බේරන්නේ කොහොමද? සබ්බ පාපස්සා කරනවා. සතිය වඩන චිත්තක්ෂණය බෑතින් කවදාකවත් පාපයක් වෙන්නේ පාප කරන අයට තරහ කරලා පාපයක් කරන්නේ නැහැ. මම පාප කරන්නේ නැහැ කියලා මම ආඩම්බර වෙලා පාපයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සති චිත්තක්ෂණයකට ගෙනියන්න බුදුසසුනන්සේ මේ අපින් වාරණය කරන හැටි සාරිපුත්‍ර ස්වාමීන් ලව්ව අපට කියලා දෙන හැටි නත්ති සුකට දුක්ඛටාණං කම්මාණං පලං විපාකං කියන වෙනුවට ඌක ওই විතර දැඩි ලෙස ගන්න එපා. ගත්තොත් විශාල අකුසල කර්ම රසයක් වෙනවා. අනිත් එක භාවනා කරලා ඇති වැඩකුත් නැහැ ඒකට. ඒ නිසා කුසල කර්ම කරන්න හිත දෙන්නෙත් නැහැ. නමුත් ඒ වෙනුවට මේ අපිට ලැබුණට ලේසියට මේ දික්ටි අපි ගත යුත්තේ මොකද්ද නොගත යුත්තේ මොකද්ද කියලා තේරුම් ගන්න අද තියෙන නව තාක්ෂණයක් නැත්නම් නව රැල්ලක් නැත්නම් රැල්ලට වැටලා කරන ගමනත් එහෙම නැත්නම් අපි මුතුන් මිත්තු කරපු පැරණි ක්‍රමයක් බලනකොට අපිට තාම වෙන්නේ මුතුන් මිත්තු කොණ්ඩ බැඳලා ඉන්නේ කියලා. ඒ කට්ටිය දාමිතින් පරණ කොණ්ඩ බඳපු කට්ටිය ඉන්නේ. අපි නෑනේ. අපි කොණ්ඩේ කපලානේ. කොණ්ඩේ නෙවෙයි වලිගේ කපන්න තියෙන්නේ. ඒ තානි දගෙනකොට තේරෙයි හොඳලා මොන තරම් දෙයක්ද රැකගෙන හිටියේ කියලා. ඒ මොකද බොහොම බයපක්ෂ සෝබා ධර්මයට බයයි. ගහට කොළට බයයි. සතා සර්පයාට බයයි. ගත කිරුවේ නෝන්ජල් ජීවිතයක් කියලා අපිට හිතෙනවා. නමුත් තිබුණේ සබ්බ පාපතා කරනම් කියන කතාවේ තියෙන අරසාව. ඒ වගේම කියනවා නත්ති ආයන් ලෝකෝ නත්ති පරලෝකෝ. මේ එලොවක් මෙලොවක් නෑ. ඉන්නකම් කාපල්ල බිපල්ල ජොලි කරපල්ලා. ත්‍රිණං කත්තා වෘතම් පීවේ. ආය වෙලා හරි ගිතෙල් බිපල්ලා ගෙවන්න වෙන්නේ ඔබලට නෙවෙයිනේ. කරන මිනිහගේ වයි ඒක වෙන කෙනෙක් අතේ තියෙන කතාව තමයි යන්නේ. ඒක ඉතින් අද තියෙන රැල්ලත් එක්ක අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඒක පිළිබඳව මේ අපේ විදාගම මෛත්‍රී හඳුලිප කවියක් අපේ කටුකුරුන් දෙසාංශ මේ ඊපෙරද බණකදී කියනවා මේක මිනිස්සෙන්ට මේක ලෝකේ ඔක්කොම එලවක් නැහැ මෙලවක් නැහැ කියාගෙන වර්තමාන මොහොතේ රූපලාවන්‍ය කරගෙන සුඛෝපභෝගීත්වයෙන් පාරිභෝගිකත්වයට වැටලා ගත කරන ජීවිතේ බලනකොට අර පරණ කවිවල තියෙන ඇත්තත් නැත්තත් පරලවසුදෙනිනි මහත එළොමිලෝ තිබුණත් හලොත් යෙහි පවුකම් නොතබාම හිත ඇතතත් නැතයි පව් කළ හට වේ විපත නැතත් එපරලොව ඉන් අවන අවඩ නැත. පරලොව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේ උඹ පරිසම්බය. තබ්බ පාපසා කරනවා. ඔය මොනවා කියලා හරි මල පන්න ගත්තොත් එහෙම නැත්තම් විචක්‍රමණය කරගත්තොත් ඔබට ගෙවන්න වෙනවා. රැල්ලේ ඉන්න කට්ටිය කවුරුත් වෙන්නේ නැහැ ඔබට ගෙවන්න. ඒක නිසා ඇතත් නැතත් පරලොව සුදනෙනි මහතේක තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි පරිස්සමයි. මෙතනදී බුදුරජාණන් වහන්සේගේ තාත හරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීමේ මට හිතෙනවා මේ සීලබුදුරන් වහන්සේලාගේ දේශනේ වෙන සබ්බ පාපස්සා කරනම් කියන ගාථාවේ මේ පළවෙනි පදේට කොච්චර පණ දෙනවද කියලා. පර්ලෝතිබියේ වනතිවා පව් කිරීමෙන් වැළකියා. නමුත් ඔය සිංහල ඉතිහාසයේ දැන් අපි යන අවුරුදු 2500 ගාණ යනකොට මෙතෙන්ට එනකන් අපේ ස්වර්ණමය යුගයක් තිබිලා තියෙනවා. කවදා හෝ මේ පව් කිරීමෙන් වැළකීම පැත්තකට දාලා පින් කිරීම කියන එක ආපු දවසේ ඉඳලා පුදුමාකාර පරිහිමක් තියෙනවා. පව් කිරීමෙන් වැළකීම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාටවත් වළක්වන්න බෑ. කර්මේ සහ කර්මපරලට වළක්වන්න බෑ. දැන් පව් කිරීමෙන් වැළකීම පැත්තක තියලා පින් කිරීමක් කියන කතාවට ගිය ගමන් අපි අනිකුත් ආගම් එක රණ්ඩු කරන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාවේදී අපි කරන්නේ ආයසරයක් පින් කරනවා කියන එක උනාද නැද්ද කියලා දන්නේ වග බලා ගන්න කියනවා. චේතනාම්බික වේගම්මං වදාමි. චේතනාවලින් තමයි කර්ම රැස් වෙන්නේ මේ වාඩි වෙලා. චේතනා නොකර ඉන්න බලන්න. මොනම චේතනාවක් කරන්නේ නැහැ. කය හොල්ලන්න චේතනා කරන්නේත් නැහැ. වචන කතා කරන්න චේතනා කරන්නේත් නැහැ. හිත නටන්න පටන් ගත්තට ඒක මම කරා කියන්නෙත් නෑ බලාගෙන ඉන්නවා. එක විනාඩියක් එක එක තප්පරයක් මට චේතනාව නොකර ඉන්න පුළුවන්. එතකොට නම් 100ට 200ක් විශ්වාසයි සබ්බපාපතා කරනවා. ඉතින් මේක නම් අපේ භාවනාවේ එකම තේමාව. ඉංග්‍රීසි වෙනවද නැද්ද කියන එක අපි වැස්ස කතා කරමු. පවුන කර සිටීම නම් ඒ තමයි මිනිස්සුගේ පෞරුෂත්වය කියන්නේ උච්චරයි. එයාට බැන්නම් එක විනාඩියක් එක තප්පරයක් එක විනාඩි පහක් මේ චේතනා නොකර ඉන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පපංචාවි රතෝ මගෝ හිත නිතරම ප්‍රපංචවල ගත කරන මේ මිනිස්යාට මුර්ගයයි කියලා තමයි කියන්න වෙන්නේ කියලා. මනුස්ස ජීවිතය තමයි ලැබිලා තියෙන්නේ ස්වරූපේන මනුස්ස ස්වරූපේ. හැබැයි එක විනාඩියක්වත් එක තප්පරයක්වත් එක හුස්මක්වත් එක පියවරක්වත් බෑ චේතනා නැතුව කරන්න. නැත්නම් චේතනා නැතුව කිරීම මගේ පෞරුෂත්වය. මට බුදුහාම දීපු දෑවැද්ද. මට සාරිපුත්‍ර සාංශේ කීපේ කියලා. කවුරු හරි සබ්බපාව සාකරණම් කියන එක මේ සිද්ධ වෙන්නේ කියලා මේකට උත්සාහ කළොත් ඒ කෙනාට තේරෙයි ඒ පළවෙනියෙන් ගන්න උත්සාහය කුසල ඡන්දේවත් ඊට පස්සේ ගත්ත උත්සාහය දෙක තුන දක්වා පතුරන එක මොනම හේතුවක් නිසාවත් කවුරුත් ලව්ව කරවන්නත් බෑ. කවුරුත් කරප එකක් ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම තමන් කරන්න ඕන. අන්න කරන්න නම් ඒක නා දැනගන්න ඕනේ එලෝ මෙලෝ තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. තිබුණත් නොතිබුණත් ශික්ෂාගරුක වීම නැත්නම් හික්මීම එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ සබ්බපාපතා කරනම් කියන එක නැතත් එපරලොව ඉන් වෙන අවැඩ නැත. මෙන්න මේ ටික තමයි අද මේ නව අධ්‍යාපනයේ ලැබු කෙනෙකුට කියලා දෙන්න අමාරු. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ නැතත් ඒ පරිලෝකේ ඉන්න වෙන අවඩ නැත වෙනකොට ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි PhD එකක් තියෙන එක නරකද කියලා අහනවා. හොඳයි. හරියෝ. ඉන්සයි කියනවා මටත් තියෙනවා BS එකක් BS කියන්නේ බුල්ෂිට් කියලා කියනවා. MS එකකුත් මට තියෙනවා more shit. PhD කියන්නේ pile deep and high. එහෙම නැත්නම් ආචාන් බ්‍රහ්මන්ත කියනවා permanent head damage. මොකද ඉස්තර වගේ දැන් එච්චර BS හිග නැහැ MS හිග නැහැ PhD හිග නැහැ ඒ ගොල්ලන්ගේ වැඩ රාජකාරී දිහා බලනකොට පේනවා මේ මිනිසුන්ට අර කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය නැහැ ඒ කෙනෙකුට බයලජ්‍ය දෙක හිතින්නම බෑ ලෝකෙ හිටපු විද්‍යාඥයන්ගෙන් 160ක් තාම දෙවියන්වංශ පිළිගන්නවා මේ විද්‍යාවෙන් කරන්න හදන්නේ භෞතික දීපිලි ඔප්පු කරන්න හදන්නේ ඒත් 160ක් තාම දිව්‍යඥාන්සේ පිළිගන්නවා. ඒක නිසා කියනවා උන්දලා සඳුදා උදේ ඉඳලා හැන්තිකුරාද හැන්ද වෙනකන් විද්‍යාඥයෝ. සෙනසුරාදා ඉරදටයි දෙවියෝ බක් දේව බක්සිකයි. ඉතින් අර දිව දෙකේ සර්පයෝ ආග. උන්ගේ කුණු හරපණි අපි ඔය කටපාඩම් කරන්නේ ලෝකෝ කළු ලෑලි වල එළියලියා. ඒකලියලා අපි ලොකු ලොකු විභාග පාස් කරනවා. පාස් කළ බලනකොට වෙන්නේ මොකද අර අඩියම තිබුණ බයලජ්‍ය දෙක නැති වෙලා තියෙනවා. කර්මේශා කර්මඵලයේ පිළිගන්න එක බය නැති වෙලා තියෙනවා. එලෝ මෙලෝ දෙක නැති වෙලා තියෙනවා. ඉතින් නැවත බන කොච්චර කියන්න වෙයිද? මීට වැඩිය හොඳයි. එලවක් තිබුණත් මෙලවක් තිබුණත් නැතත් පුළුවන් තරම් අවැඩෙන් නැත්තම් පවුකම් අතහැරුවොත් ඔබ බේරිලා. එහෙම නැත්නම් පවු නොකර හිටියොත් බේරිලා. මේකට ආගමක් ඕනේ නැහැ. මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා ඉතාමත් වැදගත් ගැඹුරු සන්දර්භයක්. ඔය සුබෝධරාමේ අපි කරපු ඒ අච්චරා සූත්‍රය උනන පස්සේ මම මං ඉතින් සතිකුල පණ්ඩායම කතා කරලා කිව්වා ඊට මොකද්ද ගන්නෙ බණට කියලා. ඒකට අපේ ලොකු සංහස වැඩ හිටියා. උන්වහන්සේ අපිට අපන්නක ප්‍රතිපදාව අපන්නක සූත්‍රය අරන් දුන්නා. මජ්ක්‍ධිම නිකායේ දැන් මේ දවස්වල කරන්නේ ඒක සුබෝධරාම. මේ එnde ඉස්සල්ලා සුමානි අපි අඟහරුවාදා අපි හැමදාම කටුකුරුන් දිස්වාංශගේ බණක් අහනවා. එදත් උන්වහන්සේ ගත්තේ අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියන්නේ නොවර්ජින ප්‍රතිපදාව. අටුවාව කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඒ අවිරුද්ධ ප්‍රතිපදාව තියෙන එලවක් තිබුණත් එලවක් නැති වුණත් මෙලවක් තිබුණත් මෙලවක් නැති වුණත් ඒ කියන්නේ ආත්මයක් වගවීමක් නැති වුණත් පවෙන් වැළකීම කියන එක කිසි කෙනෙකුට කරන අභියෝගයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම අපන්නක දෙයක්, නොවර්ධින දෙයක්, අවිරුද්ධ දෙයක්. බුදුසසුනන්සේ ඉස්ලාම් පෙන්වන්නේ ඇතයි කියලා අල්ලන්න යන්නත් එපා නැතයි කියලා අල්ලන්නත් එපා අද බෞද්ධයා හරි වැරද්දක් පුදුමාකාර වැරද්දක එලවක් තියෙනවමයි කියලා පෙන්වන්න අද රොමුක්කෙන් පෙන්වන්නේ බෞද්ධයට එහෙම පෙන්වන්න කිසිම සාධකයක් බුදුසසුනන්සේ පෙන්ලා නැහැ ඇතයි කියලා ගන්නත් එපා නැතයි කියලා ගන්නත් එපා දෙක ඇතත් නැතත් අවේද කරන්න එපා ආන්නේ අපන්නක ප්‍රතිපදාව ඒ වචනේ අර්ථයවත් අද අටුවාවේ තෝරන්නේ අපි ඉස්ලාම තියෙන ජාතිකත් අපන්නක ජාතකේ. සංයුත්ත නිකායේ තියෙනවා අපන්නක සංයුත්තේ කියලා එකක්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අපන්නක සූත්‍රය කියලා එකක්. මෙතනත් මේ කර්මයේ සාකර්ම ඵලයේ එහෙම නැත්නම් අපි කියන මේ ditthිපටිලාභය ගැන කතා කරනකොට කියනවා සීවිතබ්බ සවිතබ්බ දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක මැදින් ගැලවිච්චාව බේරෙන වැඩේ කරගන්න යන්න නම් මේ මිනිස්යා ගාව ඒක හරි අමාරුයි කියන්නේ ගුරු ඇසුරෙන් ලබන දෙයක්ද ජාතකෙන් ජම්මෙන් හම්බෙන එකද කර්ම ශක්තියෙන් ලැබෙන දෙයක්ද මිච්ඡර මේ දේවල් තියේදී Tamanට පට ලැබෙන්නේ නැති මාර්ගය සංකර නොවන මාර්ගය නොගෙටෙන මාර්ගය ප්‍රතික්‍රියා නොකරන මාර්ගය එහෙම නැත්නම් දැඩි මත ධාරී නොවන මාර්ගය අද ලෝකේ නෝන්ජල්කමක් වෙලා ඒක නිසා ඒව බෑ අපි මොකක් හරි මතවාදයකට යන්න ඕන අපි එක්ක ඒ පිළට යන්න ඕන එක්ක නැත්නම් මේ පිළට යන්න ඕන කියලා යන්න හදනවා එහෙම කරලා හිතනවා මැද ඉන්න එක නිකන් ආන්දගේ ප්‍රතිපත්තිය කිසි දෙයකට අහු වෙන්නේ නැතුව යන්න හදනවා ආර්ථික වැඩවලට ආන්දගේ ප්‍රතිපත්තිය ගන්න දේශපාලන වලට ආන්දගේ ප්‍රතිපත්තිය ගන්න සමාජික වැඩ ගන්න සතිය වටනකොට පුළුවන් තරම් Tamange වෙලාව මේකට දාගත්තොත් අපි කාටවත් විරුද්ධව නඩු කියනව නෙවෙයි කාටවත් විරුද්ධ විරුද්ධ පාවනා නෙවෙයි ඒක නිසා ඒ සේවිතබ්බ අසේවිතබ්බ දෙකේ යම් කිසි කෙනෙකුට ඕන තරම් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එළව තියනවා මෙලව තියනවා කියලා. ඒ වගේම නෑ කියලා කියන්නත් පුළුවන්. සර්වඥයන් මේ දෙක මේ ශාලා ජනපදයේ ඉන්න පිරිසෙන් අහලා කියනවා මහන්නේ මේ ඒක කාලාම සූත්‍රයේ වගේ මේ සමහරු කියනවා මේම එළව තියනවා මෙලව තියනවා කියලා නෑ කියන ඉතින් මේ දෙක විරුද්ධයි කියලා තියනවාද කියලා. මේ තියනවාමයි කියන මතයක් තියේදී නෑයි කියනවා තියෙන විරුද්ධයි. ඒක දැන් ඕගොල්ලෝ කොහොමද ගන්නේ? සර්වඥන්සේ නිකන් බොහොම තාර්කික ප්‍රශ්නයක් නගනවා. ඒ කියන එකටවත් විරුද්ධ නොවේ නේ. මැද මාර්ගේ ගන්නකෝ. ඒකලා අවැඩින් අයින් වෙලා ඉන්න. එහෙම නැත්නම් ශික්ෂාගරුක වෙන්න. එහෙම නැත්නම් පිළීම, හිංසාව, ද්වේෂය, එහෙම නැත්නම් දැඩි ලෝභය අයින් කළා දාන්න. මැද මාවත යන්නේ. ආනෙතෙන් යන්න වෙච්චාම මේ තියෙන අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් නොගැටෙන එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව එහෙම නැත්නම් නොවර්ධින ප්‍රතිපදාව කියන එක තමා විසින්ම භාවනාවත් ඕනේ සුතමේ ඥානයත් ඕනේ චින්තාමේ ඥානත් ඕනේ බොහෝ කාලයක් යනවා අපි යනකොට නොගැටි යන මාර්ගේ තේරුම් ගන්න. ඒක මම කියනවා ත්‍රිවිලර් කාරෝ දාලා යන්නේ සෙනගස්සෙන් එහෙන්දම මෙහෙන්දම ගියා. එච්චර තමයි. වෙන්න මොකක්වත් නැහැ. දැන් මේ ළඟදී නීතියක් දාලා තිනවා මේ පැත්තෙන් දැමුවොත් 24000ක් දඩ කියලා. දැන් ඔක්කොම ඔක්කොම ස්ට්‍රයික් කරනවා. ඊකට වම් පැත්තෙන් දැම්මොත් 24000ක් දඩ. ඒ දවස්වල කොහෙන් ගියාද නැහැ කකුල් දෙක දිගේ හරියන මැදින් ගියා. බලනකොට ත්‍රිවිලෙට ගිහිල්ලා. එච්චරමයි මේ මාර්ගයේ තියෙන එකම ක්‍රමය. ඕගොල්ලෝ හිතන විදිහටම හයිවේ එක දීලා තීරු මන් තීරු කතා බෑ. අහුවෙච්ච තැනින් දාගත්තා ගියා. මේ ළඟත් මෛත්‍රී කියන එක නාවනම් ආව නැත්තන් නෑ. ඒක නිසා එක හාමුදුර කෙනෙක් කියනවා මේ අපන්නක ප්‍රතිපදාව වගේ විපස්සනා වගේ දෙයක් කරනකොට කඹේ ඇවිදිනකොට දෙන්නෙකුට කටක් දාගෙන යන්න බෑනේ. පීනනකොටත් හදිසියේ වතුරට උඩ වරින් මචං යන්න කියලා කටක් දාගෙන යන්න බෑනේ. ඒකට ගැලවියා. අන්න එච්චරයි අපන්නක ප්‍රතිපදාවේ තියෙන්නේ. ඒ නිසා උංගාවක් වෙලාවට ලැබෙන චෝදනාව තමයි මේක හරීම ආත්මార్థකාමී කියලා. නමුත් බුදුරජාණන්සේ කියන්නේ පවු නොකර ඉන්න කියලා නේ. පවු නොකර ඉන්න එකේ ආත්මార్థතාවයක් නැහැ. පවු නොකර ඉන්න ගැන කාටවත් හිංසා කරන්නේ නැහැ. කාටවත් වෛර කරන්නේ නැහැ. කාටවත් අන්සතු දේ දැඩි ලෝභයට යන්නේ නැහැ. ඉතින් ඒකේ මේ ආත්මාර්ථකාමයක් ඇත්තේ නැහනේ. ඒ නිසා හුඟා කල්යයි මේ භාවනා කරනකොට එහෙම නැත්නම් විපස්සනා කරනකොට තීරුම් ගන්නද මේ භාවනාවේදී තමන් මේ වර්තමාන මොහොතේ ඉඳීමේ තියෙන වටිනකම ඒක සරතෝ භද්‍ර බව. කොච්චර සංසාරයක් පව කරගෙන හිටියත් ඒ චිත්තක්ෂණේ කෙලෙසෙන්නේ අපිට තියෙන්නේ ගත්ත චිත්තක්ෂණයේ ඉස්සලම අඳුල්ලා දෙන එක තමයි ඒකේ අමාරුම කොටස මේ මේ සතිය වැඩිම මේ තරම්ම නිර්මල නික්ලේශී අශෝක වූ විරජ වූ ඛේම වූ තන අශෝකං විරජං ඛේමං ඒක තේරුම් ගත්තනම් මම ඒක ඉස්ලාම දවසක ඒක නිවන් ලැබනවට වැඩිය ලොකුයි ඒක නම් යම් කිසි කෙනෙක් තීරුම් ගත්තා නම් මේ ඔක්කොමත් හරි මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම අපිට ලැබිච්ච ලොකුම මානව සම්පත ජාති උප්පත්ති ප්‍රතිලාභයක් පුළුවන් තරම් ඒක කරන්න පටන් අරගත්තොත් ඒ ගාවට යාට එන අභියෝගය තමයි මේ චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයටත් ගෙනියන එක. ඒක හරියට නරකදී ඇබ්බැහි වෙච්ච මිනිස්සයා ඒ නරකට අහු වුණාට පස්සේ ඒ නරක දිගේම ඇදලා යනවනේ. සූදු කෙනිකා සූදු අන්තුවෙක් වෙනවනේ. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්තය ස්ත්‍රී දූර්තය අන්තයට යනවනේ. අන්න ඒ වගේ තමයි මේ සතියත් ඇල්ලලා දුන්නොත් ඒක අන්තයටම යනවා. ඒකට පුත්‍රජානනාච ඉදිරිපත් කරන වචන තමයි ඕපනයික ගුණය. ධර්මයේ තියෙන ඕපනයික ගුණය හරි දෙයට අල්ලලා දුන්නාට පස්සේ ඒ හරි කල්යාණ මිත්‍රෝ ලැබිලා හරි ධර්මයේ ලැබිලා වපසරිය ලැබිලා එන්නේ එන්නේ එන්නේ ඒකට ඇදලා යනවා. අනේ ඇදලා යනකොට විතරයි භාවනා ජීවිතයට අදාළ වෙන්නේ. වැදගත්ම දේ තමයි මේ අපි සාක්ෂාත් කරගත යුතු දේ ලබාගත යුතු දේ තමයි මේ දෘෂ්ටි වලට අහුවෙන්නේ නැතුව තමන්න පුළුවන් නම් අපන්නක දිට්ඨිය අවිරුද්ධ ප්‍රතිපදාව එහෙම නැත්නම් නොවර්ධින ප්‍රතිපදාව දැනගෙන ස්ථානෝචිත ප්‍රඥාව හැර ඒක ඊ එක අදට ගැලපෙන්නේ නැහැ කවදාවත් ගැලපෙන්නේ නැහැ ඒ වෙලාවට උපයන්න ඕන ඒක සර්වඥානාසික වචනෙන් කියනවා අග්ගිවච්ඡකොත්ත සූත්‍රයේදී ඒ අග්ගිවච්ඡකොත්ත බ්‍රාහ්මණයා මේ වගේම උත්තර නොදෙන ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරන ਸਰවඥාන්සේ දෙබ්බතකට සම්බන්ධ කරගන්න. ඒ ਸਰවඥ බොහෝම ඉවසිල්ලෙන් අහනන හැම එකටම නෑ මං එහෙම මතයක් නෑ. නෑ මං එහෙම මතයක් නෑ. නෑ මං එහෙම මතයක් නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. පස්සේ එතකොට ඒ වමුණ අහනවා. හොඳයි දැන් ඔබ වහන්සේ සාස්ත්‍රුණ වහන්සේලමක් විදිහට මොනවාක්වත් කියන දෘෂ්ටියක් නැද්ද කියලා. මොකද ඔබ වහන්සේගේ දෘෂ්ටි ගතිය. බුදුන් කියන මට දෘෂ්ටි ගතිකයක් නෑ දෘෂ්ටියක් තියෙනවා. බදාගත්ත දෘෂ්ටියක් නෑ මේ ඊයේ එක හෙට කියන එකක් නෑ ඒ ඒ වෙලාවේ ගැලවිච්ඡාව තමයි දෘෂ්ටි ගතික නෑ මට දෘෂ්ටියක් තියෙනවා මොකද්ද දෘෂ්ටිය මේ පංචස් පාදානස්කන්ධ මේ රූපය මේ රූපයයි දැනගන්න මේ රූපය හට ගැනීමයි දැනගන්න මේ රූපය අස්තියයි දැනගන්න මේ වේදනාවය රූපේ නෙවෙයි මෙන්න රූපේ හට වේදනාව හට ගන්නවා මෙන්න වේදනාවේ අස්තේ මෙන්න සංඥාව ඒ රූපෙත් නෙවෙයි වේදනාවක් නෙවෙයි මෙන්න සංඥාව. මෙන්න ඒක හට ගන්න හැටි මෙන්න මේක ගෙවෙන හැටි. මෙන්න සංස්කාර මෙන්න විඥාන ඔච්චරයි මං කියන්නේ. Tamanට වැටෙන්නේ ওই පහෙන් කොයි එකද? ඒ වැටෙන දේ අනිත් ඒවා වෙන් කරලා අඳුර ගන්න. ඒකට පරිච්ඡේද ඥානය කියලා කියනවා. අඳුරගත්තට පස්සේ ආසකරන දේ තමයි අපේ හිත. ඒකේ ආරම්භය බලන එක. හොඳයි. ඒකෙන් අර සතිය දිගට පවත්වන්න උත්සාහ කරන්න. නමුත් බලබලා යනකොට ඔය ආරම්භයේ බලපෝ මංගල කාරණා බල බල හිටපු කාරණේම අස්තේ සිද්ධ වෙනවා. ක්ෂය වීම සිද්ධ වෙනවා. වැය වීම සිද්ධ වෙනවා. අන්න එතනදී තමයි තේරෙන්නේ Tamanට හටගන්මේදී දේවල් හරි විචිත්‍රයි. හටගන්මේදී දේවල් විවිධ ගුණක් තියෙනවා. නැතිවීම ගෙවීමේදී ඔක්කොම එකයි. ඕනම දෙයක් හටගත්තට හට ගන්නකොට ඒක තිබුණාට මේ ස්ත්‍රී පුරුෂ හරි වැරදි හොඳ නරක දිග පළල මනාපමනාප ක්ෂය වෙන වෙලාවේ සියල්ලකම තියෙන එකම රසය විමුක්ති රසය විතරයි. ඒ නිසා කොයි වෙලාවකරි ඒක දකිනවනම් ඒ දැකීම සඳහා ගන්න දිට්ඨිය පුදුරෙනස් කරන දිට්ඨිය හොඳයි. හැබැයි දිට්ටි ගතික වෙන්න එපා. අනමිටි ගල්ලුවා වගේ ඒක බදා ගන්න එපා. එන්නේ ඒ නිසා අප කරා පැමිණෙන නැත්නම් අපි මේ ජීවත් වෙනකොට වැඩිම එක එකනා තම තමන්ගේ දෘෂ්ටි අනුන්ට විකුණන එක තමයි ජීවත් ජීවත් වෙනවා කියන්නේ. ආගම් පැතිරීම විතරක් නෙවෙයි හැම කෙනාගේම වැඩේ ඒ Taman දන්න දේ අනිත් එක්කනාගේ ඇදහිලි වට්ටම අණයක් කරන දෙන්න එක. එතෙන්දී හොඳට මතක තියාගන්න ඕනේ අර කොස් කපන වෙලාවේ කොල්ල ටිකක් ගෑවෙන බව දාන්න නිසා පොල් තෙල් ටිකක් අතේ ගන්න ඉන්නා වගේ ඔය කවුරු මොන જાති කරවත් ඔය එක එක්කත් පිරිසිදු අද්දකප එකක් නෙමෙයි කතා කරන්නේ. දිට්ඨිල කවදාකවත් නිෂ්ඨාවකට යන්න බෑ. ඒකේ අංග සම්පූර්ණ නැතිකම නිසා තමයි මේ උලුප්ප උලුප්ප පෙන්වන්න හදාන්නේ. සරුවත් යන සියල්ල දන්න නිසා කියනවා දික්ටිගතික වෙන්න එපා. දික්ටියක් තිබ්බට කමන්නේ. ඒ දික්ටිය මොකද්ද? මේ වෙලාවේදී මතුවලා තියෙන රූපයක් නම් ආයේ රූපේ වේදනාවක් නෙවෙයි කියලා දැන ගැනීමට දික්ටියක් තියාගන්න. සද්ද සංඥාවක් නෙවෙයි සංස්කාරයක් නෙවෙයි. ඒකට මේ රූපේ හටගන්ම මෙහෙමය. රූපේ අස්තේට යෑම මෙහෙමයි. ඒ දික්ටිය තියාගන්න ඒකත් එතන එතන පාවිච්චි කරන්න කියලා. අනේ එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අපි ආනාපානෙ වගේ දෙයක් අඳුන්ලා දීලා සතිය වගේ දෙයක් අඳුනලා දීලා එයා මහා මොහොතකට බස්සන්නේ. ඊට පස්සේ එnde එnde එnde එnde මේක ගැඹුරු වෙනකොට පළල් වෙනවා ගැඹුරු වෙනවා. ඒ හැම වෙලාවකම යෝගාචරය නැවත නැවතත් මේ අපන්නක භාවය මොනම දෙයකටවත් වග වෙන්නේ බැඳෙන්නෙත් නැහැ. හැම වෙලාවෙම එලඹ සිටි සිහිය එහෙම නැත්නම් සතිය අප්‍රමාදයේ මිසක්කා මොනම ධර්මයක්වත් ඔප්පු කරන්න යන්නෙත් නැහැ මොනම දෙයක්වත් මගේ කියා ගන්න යන්නෙත් නැහැ හැම වෙලාවෙම ඒ එළඹ සිටි ගතිය තියානින්න පුළුවන් නම් ඒකට කියනවා මේ දිට්ඨිය වල තියෙන මේක පාච් කරොත් මේ දිට්ඨිය තේවණය කළොත් අකුසල් වැඩෙනවා කුසල් නැති වෙනවා නම් ඒක අතාරින් මේ දිට්ඨිය පාවිච්චි කරොත් කුසල් වැඩෙනවා අකුසල් අතහැරෙනවා නම් ඒක පාවිච්චි කරන්නයි කියලා. ඉතින් ඒක නිසා ඒ සඳහා මේ ප්‍රතිපදාව සකස් කරලා තියෙන හැටි බලනකොට ඒකේ තියෙන අර ප්‍රධාන ඉගැන්වීම වෙන පවෙන් වෙන්වීම අනුව බුදුජානන්සේ මුළු ප්‍රතිපදාම් පෙන්වන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා පඤ්ඤා ශික්ෂා සීලය කියලා අපි කයෙන් වචනයෙන් සිදුවෙන මේ සූත්‍රය මුලින්ම පටන් අරගත්තේ කාය දුස්චරිත වචී දුස්චරිත නැත්නම් කාය ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා. ඒකේ දෙපැත්තක් තියෙනවා. තමයි වාසිදායක පැත්තයි අවාසිදායක පැත්තයි මතු වෙනකොට සමානව මතු වෙන්නේ. Taman එකෙන් කොයි එකද වරණාව ශෝෂණයට ගන්නෙ තෝරගන්නේ ඒකට ඔය මේ මෙහා මේ පරිණාමවාදී පියා කිව්වේ natural selection. Taman වෙත ලක්ෂයක් දේවල් එනවා. Taman තෝරන දේ Taman කවුද කියලා තේරෙනවා. හැම වෙලාවෙම අපිට හැම දෙයකින්ම තොරතුරු ගලනවා. ඒ ගලන දෙයෙන් Taman මොකද්ද තෝරන්නේ? ඒ තෝරන දේෙන් Taman තේරෙනවා. ඒ නිසා වැරදිට తీරෝ කියලා බය වෙන්න එපා. ඊගාසරේ ආය අලුත් අවස්ථාවක් හම්බ වෙනවා. ඊගාසරේ ආය අවස්ථාවක් හම්බ වෙනවා. හම්බෙන හම්බෙන වෙලාවේ මේ දේ තේරුවොත් මේකයි මේ දේ තේරුවොත් මේකයි කියලා කාමයේ පැත්තට ගියොත් ආදීනව ඕකාර සංකලේශ Tamanට තේරෙන්නේ නැතුව වෙන කෙනකින් ඇහුවට හරියන්නේ නැහැ. ඒ වගේම නික්කම්මේට ගියාම ඒකෙන් හම්බෙන සාන්තිය, ඒකෙන් හම්බෙන ගෝදානය Tamanට වැටහෙන්නේ නැත්නම් තව කෙනෙක් කිව්වට එච්චර හොඳ පළවෙනි පන්ති වැටහිමක් හම්බ වෙන්නේ ඒ නිසා මේ එදිනදා ජීවිතයේ ගණගන්න තියෙන මේ අසහනය කියන වචනේ ගන්න. යමක් කරනකොට අසහනෙ වැඩෙනවා නම් ඕක තමයි පව් කියන්නේ. යමක් කරනකොට අසහනෙ අඩු වෙනවා නම් ඒක තමයි ඕදාහනේ කියලා කියන්නේ. ඒක තමයි ගැලවීම කියලා කියන්නේ. අසහනය දැනගන්න නම් දන්නවනම් අසහනේ දුරුවන් වීම ඒක එකට එක ප්‍රතිඵල දෙන දෙයක්. ඒ නිසා මගේ භාවනා ඉස්සරහට යනවද පස්සට යනවද මම සමථය කරන්නද විපස්සනා කරන්නද මේක හරිද වැරදි මොකුත් ඕනේ තමන් හැම වෙලාවෙම බලන්න මේ අසහනකාරී බව දැවිලි තැවිලි සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ මේ දුක තියෙනකන් පීලනට්ටෝ සන්තාපනට්ටෝ පෙළන ගතිය තියෙනවා දවන ගතිය තියෙනවා ඉතින් පෙළෙන ගතිය, දවන ගතිය අඩු වෙන පාරකට යනවනම් ඒ පාර තමයි අපිට තියෙන අපන්නක ප්‍රතිපදාව කියලා ගන්න. ඉතින් ඒකට සෑහෙන අත්තරදිකට ටිකක් කරන්න ඒකට වෙන ක්‍රමයක් නෑ. කරලා කරලා කරලා කරලා තමන් මේ අත්තරදි ටික විතරමයි නියමම ගුරුවරයා වෙන්නේ. අනිත ඔක්කොම බාහිරින් ලැබෙන දේවල්. අපිට ගුරු ඕනේ, පොත් ඕනේ, පෙර ආදර්ශ ඕනේ. නමුත් පළවෙනියම අවශ්‍ය කරලා තියෙන්නේ ඒ තමන් වැඩ කරගෙන යනකොට ලැබෙන අත්දැකීම් ටික යෝගාවචරයන්ගේ තියෙන ප්‍රධාන දුර්ලභම තමයි Tamange අත්තරින් අත්තරදි වලට ද්වේෂ කරනවා. අත්තරදි විසිකොල දාන. ඉතින් ආයෙත් අලුතෙන් මුලින්දලා පටන් ගන්නවා. අත්තරදි ටික තමයි අනිවාර්යම ඉදිරි ගමනට හැරමිටිය වෙන්නේ. අත්තල බවටපත් වෙන. ඒ නිසා භාවනා ජීවිතේ වැරද්දක් කියලා දෙයක් නැහැ කියලා අපි ලොකු සංස කියනවා. කරන හැම උත්සාහයක්ම හරි ගියත් වැරදුනත් වටිනා දෙයක්. ඒක හරියට පොඩි දරුවා අතින් වැරදි නෑ. අහුරතල් විතරයි සිද්ධ වෙන්නේ. භවනා ජීවිතේ කවදාකවත් තරද්දක් නැහැ. ඒක සඳහා ගන්න හැම ප්‍රයත්නයක්ම හැම වැරද්දක්ම ඉදිරි ගමනකට අපිට හම්බෙන පෙර ගමන් කරුවෙක් වෙනවා. ඒ නිසා භාවනා අත්දැකීම් වලදී විශේෂයෙන් භාවනා අත්දැකීම් වාර්තා කරනකොට කවදාවත් තොරන්න එපා. වෙන දේ වෙන හැටියට කියන්න. ඒක කරන්න බැරි අපි ළඟ තියෙන දික්ක නිසා තමයි. අපි තුන මේක උනොත් හොඳයි මේක උනොත් හොඳ නැහැ. මේ ටික කියන්න ඕනේ මේ ටික නොකියන්න ඕනේ කියලා අර සිදුවෙන දේ සංස්කරණය කරනවා. කරපු ගමන් අහගෙන ඉන්න එක නා කරකොලත් ඇරියා ඇති දේ ඇති හැටියට අපිට හිලි කරගන්න බැරි මේ දික්කියොල තියෙන බලපෑම නිසා ඒ නිසා අපි තීරුම් ගන්න ඕනේ අපි වෙත් අපි වෙත් දී ඇති චිත්තක්ෂණයක වෙත පැමිණෙන අරමුණු අතින් අපි ඔක්කොම සමානයි. මම නැවතත් කියනවා දී ඇති චිත්තක්ෂණයක මේ සයදොරින් ගමන් අප වෙත පැමිණෙන අරමුණු අතින් සියල්ලම සමානයි. කොයි එකද තෝරන්නේ කියන එකෙන් තමයි අපි ඊගා චිත්තක්ෂණේ විනිශ්චය කරගන්න. ඒක නිසා අපන්නක ප්‍රතිපදේ කියන්නේ එකක්වත් තෝරන්නේ නැතුව දේශ බලාගෙන ඉන්නවා. දැක්කේ නෑ වාගේ. ඇහුනේ නෑ වාගේ. දැනුනේ නෑ වාගේ. මැට්ටෙක් වාගේ. මලමිනියක් වාගේ. එතන හරි නෝන්ජල්කමක් පේන්නේ. නමුත් Taman හම්බෙච්ච වරය මේ ඔක්කොගෙම ඕන එකක් තෝරන්න පුළුවන් වරය පාවිච්චි නොකර සිටීමෙන් සියල්ලම තමන්ගේ වශය පාත් ගන්න පුළුවන්. දැන් අපිට තියෙන ක්‍රමේ තමයි මැනේජ්මන්ට් ටෙක්නික් කියලා ඉක්මනටම විනිශ්චය කරන්න හදනවා. කරපු ගමන් විනිශ්චයට වග වෙන්න ඕන. ඒ නිසා සුද්ධ කියන්නේ evenly suspended attention. suspended decision. මොන විදියට මොන කාටවත් අහුවෙන්නේ නැහැ. අපි කියනවා අපි තාම තොරතුරු හදාරමින් ඉන්නවා. ඒ තොරතුරු එන්න අරින්න හදිසි වෙන්න පස්සේ විනිශ්චය කරන්න කියලා. ඉතින් ඒකට අපේ ලොක්කෝ අපිට ඇවිල්ලා සත්තන් දානවා එහෙම බෑ ඉක්මනට තීන්දුවක් ගන්න කියලා. ඊට පස්සේ කියනවා නෑ මමනේ තීන්දුව ගන්න ඕනේ. මට තීන්දුව ගන්න ඕන නම් මම දෙපැත්තේ කාරණා සලකා බලනයි ගන්න තීන්දුව උදාස් වැඩිකාරෝ චෝදනාකාරෝ ඔක්කොම නිදහස්. කැකිල රජුලන්ගේ තීන්දුව දුන්නාම ඉවරයි. දෙන්නේ නෑ එතකොට අපිට තීන්දුව කරන්න ගතිය. ඒ නිසා භාවනා කරනකොට ආනාපානය බලන ඇත්ත ඒක තමයි අපේ ප්‍රධාන කර්මස්ථාන. හැබැයි වේදනාවක් එනවා නම් ඒක නොයෙන්ඩ කටයුතු කරනවායි කියලා කියන්නේ අපන්නක ප්‍රතිපදාව නෙවෙයි. හිතවිලි නොඑන්න කටයුතු කරනවා කියලා කියන්නේ ඕ අපන්න ප්‍රතිපදාව නෙවෙයි. වේදනා නොඑන්න කටයුතු කරන්න නෙවෙයි තියෙන්නේ. මෙව එන්නේ පණිවිඩයක් කියන්නේ. අපි හලාපන බව හැබෑව. අපිට බලන්න තියෙන්නේ ඒ ඔක්කොම ලැබිලා අපිට උලිහිලිකම් පාද්දී ඉඟිබිඟි කරද්දී පුළුවන් ද අනපන තියාගන්න. මේ කමඨාන් සුද්ධ කරනකොට මේ චෝදනා කරනකොට මට සද්දාව වේදනාව හිතවිලි ආවා කියලා. මම අහනවා ප්‍රශ්නයක්. කරදර මොනවත් නැතුව හරියටම ආනාපානෙත් එක්ක සතිය පවත්වනකොට තියෙන සතියක්. කරදර අරීමේ තියෙද්දි ආනාපානෙ බේර ගැනීම සඳහා කරන සතියක් ගත්තොත් කොයි එකද වඩා හොඳ කියලා. එහෙනම් මූලධර්ම වාදින් කියන්නේ කරදර නැතුව ආනාපානෙම පවත්වන්න පුළුවන් සතිය හොඳයි කියලා. ඒක හරියට කවුරුත් වාහන නැති පාරක ඩ්‍රයිවිං කරන්න පුළුවන් එක හොඳයි කියනවා. වාහන තියෙන පාරක ඩ්‍රයිවිං කරන එක නෙමෙයි. නමුත් අපන්නක ප්‍රතිපදා තියෙන ඔක්කොගෙම එන්නේ මොකක් හරි අපිට පණිවිඩයක් දෙන්නයි. ඒ තියෙද්දි ඒ පණිවිඩය ඇවිල්ලා අපිට කරදර කරනකම් අර මූල කර්මස්ථානයේ හිත පවත්වාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනේ ඒකට අපි ඉවසනවා කියනවා. තාදී ගුණය කියන කලබල වෙන්නේ කුරුස් කටේවත් අද්දා ගන්න හදිසි වෙන්නේ එන පණිවිඩ එනකන් එන්න. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මෙතනදී එක චිත්තක්ෂණයක මේ ඉවසන ඉවසිල්ලේ මේ චිත්තක්ෂණයක තියෙන දරණ දැරිල්ල තමයි සම්පූර්ණ තපස ඒක කලබල වෙලා අරකටත් දරුව මේකටත් දාන් කරන්න හදනවනම් ඒකෙන් පැහැදිලිව පේන්නේ අපි මේකට අත්දැකලත් නැහැ අපි ළඟ ඒකට අවශ්‍ය උපකරණත් නැහැ අපි ළඟ ලෑස්ති මනසක් නැහැ ලෑස්ති මනසෙන් ගිහිලා එන දේට ලෑස්තිලා හිටියොත් ඒකට මම පිළිගන්නවා ඇත්තනම් පිළිගන්නවා තෑහෙන වඩලනද සතියක් තියෙනවා නෝ හොඳ දිට්ඨියක් තියෙනවා දිට්ඨිය නැති වුණොත් වෙන්නේ මම ඉඳගත්තාම මොනවත් නැති වෙන්න ඕන කියලා මේ සියල්ල සම්පූර්ණ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා නම් මම චෝදනාවකින් කියනවා සමත යෝගාවචරය ඒ සමාහට මට මට චෝදනා එන්නේ ඉඳී තියෙනවා. විපස්සනා යෝගාවචරය නම් ඒ කිසිම වෙලාවක මේක මට විය යුතුයි කියලා නෑ. පැමිණිච්ච එක පැමිණිච්ච විදිහට බාර ගන්න පුළුවන්. එතකොට ඒකේ නාගේ ප්‍රතිපදාවට යපන්නක ප්‍රතිපදාවක් කියනවා. මේකට බුදුරජාන් වහන්සේ සාමීචි ප්‍රතිපන්න කියලාත් කියනවා. මේකට බුදුරජාන්සේ අරණ ප්‍රතිපදාව කියලාත් කියනවා. සාමීචි කියලා කියන්නේ පවතින දේ දැන් මං ඉන්නේ මේ සමිතිය නම් මේ සමිතිය පිළිගන්න දේ පිළිගත්ත ඉවරයි. වෙන සමිතියට ගියාට පස්සේ මේ සමිතිය වහෙට ගෙනියන්නත් එපා. වෙන ඕකක තියෙනකම් මේකට දාලා අවුල් කරන්නත් එපා. මේ අනමට කඩළු මොකටේ? ඒ ඉන්න තැනට ගියා. ඒකට හිතු කරා. මම ඔය හැම තැනම ඇවිදිනෝනේ. ඇවිදිනකොට ඒ පන්සල් වල ඒ නීති. එතෙන්ට ගියාට පස්සේ මම රෝමෙට ගිහින් රෝමන් විදියට යනවා වගේ වවුලා ගිහිල්ලා වැවිලිගෙන් පුටු ඉල්ලන්න පුළුවන් නෑ. වැවිලිට ලව් කරනවා නම් පුටු බෑ. එල්ලිලා ඉන්න ඕනේ. නැත්නම් යන්න එපා. ඉතින් ඒ නිසා විදින මනුස්සයට සිද්ධ වෙනවා. ඒකට හැඩ ඒ කියන්නේ චපලකමක් නෙවෙයි. එතන යම් පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය ගිහිල්ලා වැඳලා අහගන්නවා මොකද්ද මෙතන පද්ධතිය. මම මම ඔබතුමන් ලාංකිකේ ආගන්තුකේ. right. එච්චරයි. ඒ යනකොට ගෙනියන්න එපා ඒවා. ඊගාවතන්ට ගියා එතෙන්ට ලෑස්තිලා. ඒ වගේ හැඩ ගැහිල්ලක් යෝග ජීවිතයක් නැත්තම් තපසක් එහෙම නැත්තම් ඒ වගේ දික්ටි තියෙනවා දික්ටි ගතික නැවි ගත කරන්න ගත්තොත් හැමදාම හිත පුදුම තරුණකමකට එන්න පටන් ගන්නවා. ඒ කෙනාට තව කෙනෙක් කියන සම්පූර්ණ විරුද්ධ මතයක් එහෙම බාර ගන්න පුළුවන් ගහ බැන ගන්න ඕනේ නැහැ. ඔයාට මේ මතේ රකින්න පුළුවන්. අර ඉමර්සන් කියන විද්‍යාඥයා කියනවා. නෑ. ඉමර්සන් වෙන කෙනෙක් කියනවා. ඔබතුමා මට විරුද්ධව මගේ මතයට විරුද්ධව මත ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ මත ප්‍රකාශ කිරීමේ අයිති වෙනුවෙන් මම අවධාන ලැබින්දු දක්ව සටන් කරනවා. මත ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. මට විරුද්ධව කතා කරන එක වෙනම දෙයක්. මත පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. බුදුජානන් සේමනක ඕනම ශාස්ත්‍රකණික අදහන වෙන ශාස්ත්‍රුන් වහන්සේනමක් අදහනවා කියලා දොස් කියන්න එපා. එහාට යන්න අරින්න අනික් ශාස්ත්‍රුන් වහන්සේලා තමයි කියන්නේ මේක කරනවා අනිත් එකට යන්න එපා කියලා. බුදුජානන් මේ දීලා තියෙන මේ දිටි වල පිළිබඳ தත්ත්වයේදී අවාසනාවන්තයි ඔය බෞද්ධයා අනාත්ම දිට්ඨිය ආත්ම දිට්ඨිය දෙක අල්ලගෙන තියෙන හැටි. පිට පරලෝකයක් තියෙනවමද නැද්ද කියන දෙක අල්ලගෙන ඉඳදී කිසිම තැනක බුදුරජාණන් වහන්සේ එහෙම මේක ගණන් කියලා නැහැ. මේක ඔය පොල්ලත්ති බුද්ධත්වහමතුරු විශාල රචනා රාශියක් ලියලා තියෙනවා. බුද්ධ ආගම ආත්මවාදී කියලා. අරිදවන්න. ගින්නි අරගෙන තියෙනවා. ඊට පස්සේ කියලා තියෙන බුද්ධාංශ කිව්වේ ආත්මවාදී කියලා එකක් තියෙනවා. අනාත්මවාදී කියලා තියෙනවා. දෙක එකක්වත් අල්ලන්න එපයි කියලා කියලා තියෙනවා. ඇත්තේ කියයි කච්චායන ඒකාන්තයේ කියන ඇත්තේ කච්චායන ඒකාන්තයේ කිය ඔය දෙකෙන් එක කොයි එක ඇල්ලුවත් නිවන් දකින්න බෑ. ඒ නිසා ඔය සම්පූර්ණ අනාත්මවාදී කියන මේ අපේ කතාව මේ ආත්මවාදී Hindu ආගමට ගහන්න ගත්ත ආයුධයක් මිස බුදුරජාණන්සේ ඒ වගේ ප්‍රකාශයක් කරලා නැහැ. ඒ වගේම මේ වෙන ලෝකයක් තියෙනවමද? පරලෝකයක් ඇත්තේමද නැත්තේමද කියලා නැහැ. එහෙනම් මේ දෙක විරුද්ධවාදී. මේ දෙක මැදින් Tamange ගමන කරගෙන යෑම සඳහා ඒ පරිසරයේ කියන එකත් එක්ක කටයුතු කරන මිසක විනිශ්චයකට එන්න එපා. ඇවිල්ලා මේක Tamange මනසෙන් අල්ලලා පච්චක්ක සිද්ධාවට අල්ලන්න බැරි දෙයක් මේක. සද්දෙය සිද්ධාවේ තියන්න ඕන එකක්. පච්චක්ක සිද්ධාහට අල්ලන්න පුළුවන් දේ තමයි වර්තමානයේ මතුවෙන එක. ඒකට මේ අනුහාන සිද්ධාවෙන් හෝ සද්දේය සිද්ධාවේ දේවල් පටලවා ගත්තොත් අපිට කවදාකවත් මේ භාවනාවේදී සරලකම ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ditthිගතික භාවයේ කියනකොට කාරණා තුනක් මම මේ මතු කරන්න උත්සාහ කරේ. අපි සෝවාන් වෙනකන් මිච්ඡා ditthi නැහැ කියලා අපිට කියන්න බෑ. තියෙන නිසා තමයි යන්න බෑ. දෙක මයි ළඟ ඉන්න අනිත් එක්ක නම් මිච්ඡා ditthi කියලා මට තරහ වෙන්න ඕන තමයි නැහැ. මේක ඉතින් ඔප්පු කරලා පෙන්නන්න බැරි දෙයක්. එයාට කියන්න පුළුවන් ඔබතුමාට විශ්වාසනය කරගෙන යන්නේ කියලා. ඒ කියන්නේ භාවනා කරන්න යනවනේ අපි පරියංක භාවනා සක්මන් භාවනායි මේ මේ වටපිට තියෙන පුංචි දේවල් අරගෙන මේ සතිය පැවැත්වීම වගේ තියෙන මේ සරල භාවය මේ කරුණ වලින් සංකර කරගන්න ඕන. එතකොට වෙන්නේ මොකද්ද? පච්චක්කේ තියේදී අනුමානෙව ඉස්සර වෙනවා. එහෙම නැත්නම් සුතමේ ඥානෙ ඉස්සර වෙනවා. ඉස්සර වෙච්ච ගමන් අනු ප්‍රත්‍යක්ෂය බොඳ වෙලා අර අනුමාන සහ සුතමේ ඉස්සරහට ගිය ගමන් අපි පොතේ ගුරාලා වෙනවා. Taman ලැබෙන අත්දැකීම නැත්තම් ප්‍රත්‍යක්ෂ සිද්ධාව නැති වෙනවා. ඒ නිසා මේ මට්ටමට භාවනාවේ ඔය කාරණා කාරණා වැටහෙන්න ඒ කෙනා ඔය කාංකා විතරන විසුද්ධිය කියන විසුද්ධිය වලින් මේ සැක සංකා ඉක්මවා ගන්න විසුද්ධිය හරි වැදගත් එකක්. එතෙන්ට එනකන් අපි හැම වෙලාවෙදීම හරි දේත් වැරදි දේත් පිළිබඳ සැක ඇති කර ගන්නවා. ඉතින් එතෙනින් ඒ ඒ කාංකා විතරන විසුද්ධියට ගියාට පස්සේ කියනවා අපේ පසු කාලීන ආචාර්යවරු ඒක නා මේ චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙනවා කියලා. එයා සෝතාන් වීමේ ලාවට සෝවන් වෙලා වගේ කියලා. එතකන් අපි ළඟ තියෙන මේ දෙපැත්ත පටලවා ගන්න බැරි. ඒ නිසා මේ ditthipatiලාභෙහි පිළිබඳ කතා මතක් කරනකොට හිතාගන්න ditthිය කියන එක ඉපදෙනකොට මෙහෙට ගේන එකක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒක අපි හැදෙන පරිසරයෙන් තමයි අපිට වැටෙන්නේ. හැම වෙලාවෙම ඒක ලැබෙමින් පවතිනවා. ඒක කොයි එකද සේවනය කළ යුත්තේ කොයි එකද සේවනය නොකළ යුත්තේ කියන එක දන්නේ නැත්නම් ඒ දික්ටි දීපේ කරාට දොස් කියන්නේ යන්න එපා. Taman කනකොට කිරලා කන්න ඕන. ඇටෝමේෂන් කරලා තියෙන මනුස්සයා බුෆේ ඩයට් එකක් කරලා තියෙන මනුස්සයා හැමදේම තියෙනවා. Taman දැනගන්න ඕන Tamanට මේ දේ සප්පායයි මේ දේ සප්පායයි නෑ කියලා. තිබුණට කයවට හරියන්නේ නෑ. ඒක නිසා අද අදගත්තොත් එහෙම ලෝකේ මේ ਸਰුවඥ දේශනය නැත්තම් සරුවචනාංශික විපස්සනා හැම ආගමම පැතිරලා තියෙනවා. ඒගොල්ල හැම එකෙම කැලිය අරන් තියෙනවා. අරගෙන බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කෙරුවට ඒගොල්ල යටි අදහස් තියෙනවා වෙන දේතපාන අදහස්. අන්න එහෙම තියෙන වෙලාවක මගේ ගුරුවරයා කවුද? කර්මස්ථානේ මොකද්ද? භාවනා මධ්‍යස්ථානේ මොකද්ද කියලා යෝගාවචරයට ආධුනික යෝගාවචරයට තියෙන අභියෝගේ හරිම බරපතලයි. වර්ධව ගන්න තියෙන හුඟාවක් වැඩි. නමුත් හොඳට මතක තියාගන්න මේ මූලික වැරදි නැත්තම් මූලික අත්තරදි නැතුව කිසිම කෙනෙක් ගිහිල්ලා නැහැ. සරුවච්චන් වහන්සේ තාලාර කාරාම උද්දකරාම පුත්‍ර සංජය ආදී බොහෝ පිරිසක් කරා ගියා. ඒකේ බාධාවක් වෙලා නැහැ. ඒක නිසා ඉදිරියට යන්න එහෙම නැත්නම් අපේ මේ භාවනාව ඉදිරිය බලනවා නම් එnde ende ende ende බලන්න පැමිණෙන ඕනම දෙයකට පිළිගන්නාසුළු ස්වභාවය එනත්තම් මේ විවෘත මනස එහෙම නැත්නම් පැමිණි දුක් පැණි රහයි කියන ගතිය වැඩෙනවා නම් හුඟක් වෙලාට මම කියන කතාව තමයි ඒක තේරෙන්නේ පරියන්කේදී නෙවෙයි. එදිනෙදා වැඩ කරනකොට තමන් පිරිසත් එක්ක ගැටුම අඩු නම්, කාලගුණයත් එක්ක ගැටුම අඩු නම්, ආහාරත් එක්ක ගැටුම අඩු නම් ආන්නේ උඩට යන බලම මෙයා දියුණු වෙනවා කියන්නේ. ඒකට භාවනා නොකරන එක නඩත් පේනවා. එහෙම නැත්නම් මේ සුදු වෙඳගෙන ඒක තැනක ඉඳගෙන අර ඥාන මේ ඥාන මේ විපස්ස මේ මේ සමාධි ලැබුවට ඒක ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවත් කරලා බලනකොට සාරිපුත්‍ර සාංශේ දසුත්ත සූත්‍රයේ කියනවා සම්මුතිය ඥානං අපි සම්මුතිය වැඩ කරනකොට ගැටුමක් ඇති වෙන්නේ නැති බව. ඒක තමයි අපන්නක් ගතිය කියලා කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඔක්කොම එක මතධාරී කියලා. කවුරු එක වැඩ කරත් Taman දැනගන්න ඕනේ මේ භාවනා ජීවිතේට මේ දිනදා ජීවිතේ කතාබස් වල තියෙන දේවල් ඔලුවට දාගන්න නැතුව භාවනාවට ගියාට පස්සේ Taman අස්පනා පිට පේන දේ එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන දේ අනුව කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ මත මේ දෘෂ්ටි ඔක්කොම ආගන්තුක දේවල් බව ආගන්තුක උපක්ලේශ බවත් හුඟක් වෙලාවට උපක්ලේශ වීම නිසා අපි වාසියට එහෙම නැත්නම් වංචනිකව ෂටවාදී ෂටමායාවී ගතියට මේකට එකතු කර ගන්නවා. එහෙම කරන්න අයිතියක් තියෙනවා පුත්‍ත්ජනනයට. එහෙම නැත්නම් භවනා නොකරන කෙනාට. භාවනා කරන එක දැනගන්න ඕනේ ඒ ලෝකයේ ආයක කෙරුවයි කියලා. Taman ඒ අනවශ්‍ය දේවල් Tamanගේ මල්ලේ දාගත්තොත් ඒ ඇති වෙන ගැටුමට ඒ දෘෂ්ටි දෙන කෙනා දොස් කියන්න ඕනේ නැහැ. දොස් ලබන්න ඕනේ නැහැ. තවරා ගන්න Taman අතේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න අපි මේ තෝරාගත්ත දේ වැරදෙන්න ඉඩ තියෙනවා. සර්වචනාසේ දේශනා කරන චංකි සූත්‍රයේ ඕනම කෙනෙක් සමූහයක් දීපුවාම Tamanට ඕනේ කොටස තෝරන්නේ උපමාන පහකට කියලා. සද්දා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජාන කන්ති. අපිට කෑමක් හම්බුණත් මොන දෙයක් හම්බුණත් අපි ඒක තෝරන්නේ සද්ධාව නිසා. අපි හිතන අපේ අදහන සද්ධාවේ සත්‍යය තියෙනවා. අපි අදහන නැතිකේ නෑ කියලා. ඒ ලංකාවේ මිනිස්සු ගියාලු තරුණ රාමේ අරාබිකරේට. ගිහිල්ල වෙලා දිග ගමනක් බස් එක යනකොට සමාන වයස් ඇති කෙනෙක් ඉඳගෙන යන නිසා මියත් අරාබි භාෂාවෙන් කතා කරලා යාළුනාලු. ඉතින් බොහොම ටිකක් වෙලා යනකොට තෑගි හෝ මාරු කරගෙන ඊට පස්සේ දෙන්න බස් එකෙන් බැලලා ගිහලා තේ එකක් බොන්න කියලා. ඉතින් බොහොම සුගතව කතාව යනවා. අන්තිමට දැන් ඔක්කොම වෙලා යන්න හදනකොට අර මුස්ලිම් මේ මුස්ලිම් එක නෑවලු ඔයා මොන බක්කියේද කියලා. කොළු බුද්ධාගම කියලා. ඊට පස්සේ කොළු විනාසයි මට සදාකාලික අපායට යන්න හම්බෙන්නේ උඹ අත ගාපු අතත් මම ඉවරයි කියලා පිටිය උලාගෙන උලාගෙන උලාගෙන ගියාලු. දීපු තෑගි සෝරම් විසි කරා. විසිල කියලා උඹට කියන්න තිබුණානේ කල්ලාතෝ මේ මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. මම විනාසයිනේ කියලා පුදුමාකාර බයිවිල්ලකට එන්න පටන් අරගත්තලු. මොකද යාගේ සද්ධාවෙන් පිට ඔක්කොම මාර පාක්ෂිකයි. මේක බෞද්ධයට වෙන්න ඕන ගමන් නැහැනේ. එහෙම කියලා නෑ බුදුරජාණන්සේ එහෙම මේ මනුස්සකම පහත් කරන්න කියලා නෑ මේ සද්ධාව නිසා. ඒකල බුදුරජාණන්සේ පොඩි ඉඟියක් දෙනවා. ඔබ සද්ධාවෙන් මේක තමයි සත්‍යය තියෙන්නේ කියලා බාර ගන්න පුළුවන්. මේක සද්ධාව නෑ සත්‍ය නෑ කියලා වෙන් කරන්න පුළුවන්. නමුත් ඔබ සද්ධාවෙන් බාරගත්තේ ඒ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නෑ කියලා ප්‍රතික්ෂේප දෙක කරතොල සත්‍ය තියෙන්න පුළුවන්. බුදුරජාණන්සේ කොච්චර විවෘතවද කියන්න බලන්න බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධාව තියෙනවා ධර්මයේ කෙරේ සද්ධාව තියෙනවා සංඝයා හතර සද්ධාව තියෙනවා කියන එකවත් බේරලා නෙවෙයි කියන්නේ බෑ අටුවාචාරින් වංශ කියන ඔය අපේ සද්ධාව ගැන නෙවෙයි කියන්නේ අන්‍යුද්ධිෂ්ටික සද්ධාව ගැන කියලා කියනවා අටුවාචාරින් නිකන් කුයි කුයි ගන්නවා ඒක කියනකොට මොකද ඇයි තමන්ගේ සද්ධාවටත් මේ කියනනේ නෑ බුදුරජාණන් ඒ කිසිම දෙයක් නෑ චංකි සූත්‍රය කියලා බලන්න ඊට පස්සේ කියනවා රුචිය මම මේකට රුචි මම මේකට රුචි නෑ ඒ නිසා මොනවාද දීපගම අපි රුචියට නෑදලා යන්නේ අරුචි දේ අපි බලනකොටම අයින් කළා දාන. බුදුන්සේ කියන ඔබ රුචිය තුල ඔබ රුචි කියලා තෝරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබ රුචි නැහැ කියලා විසිකරප දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ ආහාරවල තියෙන පැණි රසටයි, කිරි රසටයි, ඇඹුල් රසටයි කැමති. චිත්ත රසට පැංගි රසට කැමති. නමුත් අද තියෙන ලෙඩ සේරම හැදෙන්නේ චිත්ත රසයි පැංගි රසයි නැති නිසා. තිත්ත රසයි පැංගිරි රසයි ගන්න කද්දාව ඩයබටිස් එන්නේ නැහැ. ওই රිලවුන් දෙන්නේ නැත්නම් මොකද උන් පටන් ගන්න ලෙල්ලෙන්නේ ගන්න. ලෙල්ලේ තියෙන පැංගිරි. ඒක කාලා තමයි gediye ගන්න. අපේ අක්කෝ පහන් ලෙල්ලේ ක්‍රස්ට් එක අයින් කරලා කන්නේ. මුන්ට ගහන්න ඕන කියන්නේ එක රිලෙවෙකට නෑනේ ඔය කැන්සර් ඇත්තේ නෑ, පැනික් නෑ, ડિප්‍රෙෂන් නෑ. මොකක්වත් නෑ. මොකද ඌ gediye කන්න පටන් ගන්නේ කහට පැත්තේ. පැංගිරි පැත්තේ. අපේ ෆුඩ් සයන්ටිස්ලා අදලා දෙන එක බලන්න අපි ගන්න අපි කන හැම කෑමක්ම ඉස්සර අපේ අතීතයේ අපේ මිනිස්සු විසි කරපු දේවල්. ඒ මිනිස්සු කෑවේ ඔය මේ කුරුට්ට. ඉතින් රුචි කියලා කන ඒක ඇත්ත. කෑවට ඒක සත්‍ය නොතිබෙන්නේ මේ සත්‍ය නෙවෙයි මේ කතා කරන්නේ සෞඛ්‍යය. ඒකත් නැහැ. විසි කරන දේ තුළ සෞඛ්‍යය තියෙන්න ඉඩ තියෙනවා. ඊගාව අනුසව අසු විරෝධේවත් මගේ ගුරු ආමරෝ කිව්වේ මේකයි බයිබලේ තියෙන්නේ මේකයි සුද්ධ ලියවිලි තියෙන්නේ මේකයි ත්‍රිපිටකයේ තියෙන එකයි කියලා අපි හැම කෙනාටම අනුසවයක් තියෙනවා. අපි කියන්නේ අසු විරෝධයක් තියෙනවා. බුදුජානක කියන ඔබ අසු විරෝධයේ තිබුණයි කියලා බාර ගන්නවා. මෙව අහලා නැහැ අසු විරු නැති දෙයක් කියලා විසිකරන නමුත් ඔබ තෝරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔය විසිකරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා තර්කය ආකාර පරිවිතක්. ඒ තර්කයෙන් ජයගත්ත දේ තුල සත්‍ය තියෙනවා කියලා අපි හිතනවා. සත්‍යෙන් පෙරදිච්ච දේ තුල සත්‍ය නැහැ කියලා හිතන නමුත් බුදුරජාණන්සේ අභියෝගයක් දෙනවා. සත් තර්කයෙන් ජයගත්ත දේ බොරු වෙන්න පුළුවන්. සත්‍යෙන් පෙරදිච්ච දේ මේ තර්කයෙන් පෙරදිච්ච සත්‍ය වෙන්න පුළුවන්. අන්තිමට කියනවා ditthi nijjanakkhanti හැම කෙනෙක්ම Taman වෙත පැමිණෙන හැම දෙයක්ම ওই ditthියට අනුව තෝරනවා. නමුත් මේ Taman හරි කියලා තෝරගත්ත දේ ditthi anuwa ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. නමුත් තමන් ප්‍රතික්ෂේපක දේ තුල සත්‍යය තියෙන ඉඩ තියෙනවා. නමුත් වර්තමාන මොහොතේ සතියේ ওই පහෙන් එකටවත් මායින් කරන්නේ සද්ධාහට මායින් කරන්නෙත් නැහැ රුචියට මායින් කරන්නෙත් නැහැ අනුසවිත මායින් කරන්නෙත් නැහැ ආකාර පරිවිතක්කට මායින් කරන්නෙත් නැහැ දෘෂ්ටියට මායින් කරන්නෙත් නැහැ ඔක්කොටම එන දෙමිත එකම එක අවස්ථාව ඔච්චරයි අපි ජීවිතේ එන හැම sannivedanayakම හැම රූප වේදනා සංඥා සංකාර එහෙ gediya පිටෙම එන්නයි. එතකොට මේ ද්විතියෙන් වෙන අර වරණේ නැතිවෙච්ච නිසා අපි අලුත් ජීවිතයක් ලබනවා. එනේන චිත්තක්ෂණයට පූර්ණත්වයක් ලබනවා. ඉතින් ඒකට තමයි අපේ මනස අපේ තර්කේ සමා වෙන්න අපේ විඥාන හොඳටම බය මේ අලුත් දෙයට බයයි. අපි දන්න රුචියට එනකොට විඥානේ බොහොම සතුටින් ඉන්නවා. දන්න ආකාර පරිවිතක්කට එනකොට සතුට වෙනවා. දිට්ඨියට අහු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එන චිත්තක්ෂණේ එන ඔක්කොටම හේම සාධාරණව බලහන් ඉන්න. බලහන් ඉඳලත් මේ වැරදි දිට්ඨියට යන දේවල් අයින් කරන්න පුළුවන්. එතකොට හොඳ දිට්ඨියේ දේවල් ගන්න පුළුවන්. අපි එnde ඉස්සෙල්ලම මේ කලබල වෙලා කල්ැතුවම මනින්න යම නිසා සත්‍යයේ මගට ඇවිල්ලා අපේ දිහා මුසුප්පු වෙලා බලන් ඉන්නවා. මේ මනුස්සයා එන්න කිව්වට ආවා. ඒ ළඟට එනකොට බාර ගන්න නැහැ. බාරගන්නේ මොකක් හරි පරණගත්ත මේ පටලැවිල්ලක් නිසා ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට තේරෙයි ඉස්සරහට යනකොට අපි මේ අද ඊටාම විශාල ඥාන වශයෙන් ඊටාම විශාල සමාධි වශයෙන් ඊටා විශාල දැනුම වශයෙන් බාර ගන්න දේවල් මේට කිසල් ලක්ෂ කී වාරයක් අපි ළඟට ඇවිල්ලා අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සත්‍යයේ එන්න දෙන්න තු ප්‍රතික්ෂේප කරන්නේ Tamangeම දිට්ඨියමයි. ඒක නිසා බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා නන්දසි සමන කියලා. මහානඹ සතුටෙන්ද කියලා. ඒතර බුදුහාම මොනවා ලැබුණටද කියලා. තිබුණේ එකමයි ඔච්චර කල් ප්‍රතික්ෂේප කරලා දැන් ප්‍රතික්ෂේප කරන්න ඉච්චලා තියෙන්නේ. එහෙනම් සෝචති සමන. ම දුක් වෙනවද? මොනව නැති වුණාටද? එහෙනම් සතුට වෙන්නෙත් නැහැ කනගාටු වෙන්නෙත් නැහැ. ඒක නම් ටිකක් ගැළපෙනවයි කියන. මම මෙතෙක් කලු සත්‍ය අපි ළඟට එන්න හදනවා. අපි අර ওই කියන උපමාන නිසා අපි සත්‍ය බැහැර කරනවා. අනේ බැහැර කරන්නේ නැතුව මේක දිහා බලන් හදන දෙයට අපි කියනවා නිදහස් චින්තනයම නැත්නම් විවෘත මනස කියලා. ඕක තමයි මේ සතියෙන් අපි දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා අපි ඒකට සුදුසු පරිසරයක් හදලා ඉස්සලා දීලා ඒ කියන්නේ තද බල බාධා නැති වෙනක දීලා හිමීට හිමීට හිමීට හිමීට සක්මනේ ඉදිනදා වැඩවල අනිකුත් දේවල් Taman වෙත එnderලා ඒට වහා ප්‍රතික්‍රියා කරන ගතිය හෝ වහා විනිශ්චය කරන ගතිය මාරපාක්ෂිකයි කියලා හිතාගන්න. ඒක කෙලේශයක් කියලා හිතා ගන්නවා. ඒක බය ඇති කරන දෙයක් කියලා හිතා ගන්නවා. ඒක පක්ෂග්‍රාහී දෙයක් කියලා හිතාගෙන ශ්‍රද්ධාවෙන් මේක දිහා බලාන හිටියොත් ඒ ධම්මික ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මට කිව්වේ හැම දිට්ඨියක්ම මිච්ඡා දිට්ඨියක් අද්දිට්ඨිය තියාගන්නයි. මොනම දෙයක්වත් නිසක් කරන්න එපා. එන දෙයට එන්න දෙන්නේ කියලා. එතකොට අපිට පුදුම නවමු භාවයක් හැම චිත්තක්ෂණෙම අලුත් වෙන පුළුවන් ගතියක් තියෙනවා. මේ නිසාම දෝ සරුවචන්සේ සඳහන් කළා තියෙනවා. ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යෞවනයේදී මේ ධර්මයේ තේරුම් ගන්න ලේසියි. 50 60 පෙන්නට පස්සේ 60 උලට යනකම් බහලා තිනවා. එහෙනම් ඉතින් කෝවේ දාලා උණු කරන්න ඕන. නාකි උනාට පස්සේ අර ඒ ගත්ත එකමයි ඉන් එහාට පොඩ්ඩක් එහෙමේ කරන්න බෑ. වෙච්ච ගමෙන් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ අර බද්දර යවුවනේ පෙන්කෙලිනා මිසක්ක භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක නිසා මට පුදුම ආසාවක් තියෙනවා. අවුරුදු 26 දී මම මේකට බැස්සා. 25 එකෙක් දකින්නකොට අත්කඩේලලා වඳින්න හිතෙනවා මට. මොකද මේ පොඩි එකට තේරෙන්නේ නැහැ ඒක. මේ මේ දෙන අලුත් ආකල්ප මේ දෙන අලුත් අභියෝගය පොඩි එකට තේරෙන්නේ නැහැ. ඉතින් වැඳට ගියාම වැඳ වැඳලත් ඌ හිත නරක වෙයිද කියලාත් හිතනවා මේ මේ ඔළුව නරක කරගනින්ද නැහැ ඒ නිසා ඈතක ඉඳලා වැඳගෙන ඉනවා අනේ තව ඉස්සරහට මේ වගේ මංගල දර්ශන දකින්න ලැබේවා පුළුවන් තරම් මේ දෘෂ්ටි වලත් කලින් අල්ලපතරමට ලේසි ජීවිතේ <clears throat> ඒ භද්‍ර යවවන වයසේදීම මේ ගැන පිළිබඳ හැඟීමක් ඇති කරලා බුදුහාමුදුරු පිළිබඳ මේ විදිහට උගන්වනවා නම් මම දන්නවා පැහැදිලිවම තරුණ තරුණිය මේට වැඩි එනවා මේක. අපි උගන්වන්නෙම අර මතවාදී ක්‍රමයකට නැත්නම් එහෙම නැත්නම් ගතානුගතික ක්‍රමයකට. ඒ නිසා ඔය සත්‍යපාසල හඳුලා දෙන්න කිය වෙලාදී ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජාතිල්ක මතක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එහෙම බැන්නට අපි අතිවරයෝ අපිට මේක කියලා දුන්නේ නැහැනේ වෙලාවට කියලා. මං කිව්වා ප්‍රොෆෙසර් එහෙම කියන්න එපා. ප්‍රොෆෙසර් තමයි මට කියලා දුන්නේ ඉංජිනේරිං ප්‍රොෆෙසර් කෙනෙක් විදියට. යතිවරයෙක් විදියට නෙවෙයි. එදා ඉඳලා මගේ එකම දේ ඔච්චරයි. දිගටම ඒකම තමයි අල්ලන්නේ. ඒක නිසා අවලා කියලා දුන්නා මෙයා කියලා දුන්නා කියලා ප්‍රශ්නයක් ඕනේ අපි මේක තෝරන්නේ අපි මේක මේකයි පාර කියලා තේරුම් ගන්න එක කියලා දෙන කනත් මතේ තියෙනවා. නමුත් Taman අතේ තියෙන තේරීලේ නැත්තම් වරණයේ ක්‍රමයක්. ඉතින් ඒ නිසා මේ වරණයේ සඳහා හදිසි තීන්දුව ගන්න එපා. උපමාන ඉස්සරහින් ගන්න එපා. යාරකෝදු මිමිකෝදු ගන්න නැතුව වරණය කරනව වෙනුවට පොඩ්ඩක් ඉවසන්න. හදිසි වෙන්නේ නැතුව මේකට එන්න අරින්න සතාට මොකාට වුණත් එන්න අරින්න කොරස් කටිවත් අතකට තක්කු මුක්කු වුණොත් දෘෂ්ටි වලින් අපි වහලා ගන්න. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ භාවනා ඉස්සරහට යනකොට වෙන්නේ මොකද්ද? සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මොන දේ ඇවිල්ලා මොන හොඳක් කෙරුවත් නරකක් කෙරුවත් ලාභයක් ආවේ කියලා සතුටු වෙන්නෙත් නැහැ. පාඩුවක් ආවේ කියලා කනගාටු වෙන්නෙත් නැහැ. යසසක් ආවේ කියලා සතුටු වෙන්නෙත් නැහැ. ආයසක් ආවයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. දුකක් ආවයි කියලා සැපක් ආවයි කියලා මේ මැදට වෙන ගතියේ ආරම්භය තමයි මේ දෙයකට හදිසි වහා විනිශ්චය කරන්න නැතුව ඉන්න පුළුවන් ඉවසීම. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි. කන්ති පරමං තපෝතිතික්ක. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. මේ ශාන්තිය තමයි අන්තිම තිතික්ෂාව. එහෙම නැත්නම් නිවනට කියන නමක්. ඉතින් ඒක අද ලෝකේ කියන විදිහට නෝන්ජල්කමක්. මේ දෙයක් අදිසිය විනිශ්චය කරනවා ඉක්මන් විනිශ්චය කිරීම අපි හිතනවා පරිපාලන මේ මැනේජ්මන්ට් ටෙක්නික් එකක් කියලා. නමුත් දන්න මනුස්සයා උන්ට කරුණු කාරණා සලකා බලනකම් හදිසි විනිශ්චයකට යන්නේ. ඒක නිසා ඒකට සංඥාව කලින් බලපාන ඒකේ අවසාන කොටස තමයි මේ දිට්ඨිය. ඒ නිසා අපි ළඟ දිට්ඨි නෑ කියලා ගන්න එපා තියෙනවා. නමුත් ඊගා චිත්තක්ෂණ අපිට පුළුවන් නම් මේක දිය කරලා අලුත් බබෙක් එහෙම නැත්නම් ආධිකම්මිකෙක් එහෙම නැත්නම් නවක මනසක් ඇති කරගෙන යන්න ඒ ඒ ආකල්පෙමම ඒ අලුතෙන් බලන ආකල්පෙමම පුදුමාකාර විදියට ලෝකේ අලුත් කරලා පෙන්නනවා. ඒ නිසා සුද්ධියෙකුට කියලා දුන්නලු මේ සතිය කියන්නේ මොකද්ද කියලා. ඊට තේරුම් ගත්තට පස්සේ කියලා දුන්න ටීචර් ළඟට ගිහිල්ලා කිව්වලු මං දැක්කා ගහක් පුදුමාකාර ලස්සනයි කියලා. ටීචර් කොහෙද ගියේ ඉස්සරහ තිබුණ ගහම තමයි කිව්වලු. සතියෙන් බලනකොට සම්පූර්ණ ලස්සනයි. මොකද මිනිහ වෙනස්. අපිට මේ ඉස්ස අපිට හතුරුකම් කරන මනුස්සයා තුල ධර්මයේ තියෙනවා. මිතුරුකම් කරන තුල ධර්මයේ තියෙනවා. අපිට බැරි වෙලා දෙන මේක දිහා අලුතෙන් බලන්න බෑ. මොකද අපි අර දාගත්ත කණ්ණාඩියමයි තියෙන්නේ. ඒක නිසා ඒක ඒ යව් කණ්ණාඩි කොටම ගලවලා අලුතෙන් Taman කරගෙන යන භාවනා සක්මන පරියන්කේ මේ දේවල් තියා අලුත් දැක්මක් අලුත් විපස්සනාවක් අලුත් අනුපස්සනාවක් පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මතේ ධර්ම දේශනාව නතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දෙවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා